සූත්‍රය ඉදිරියෙන් තියාගත්තා. ඒ සූත්‍රයේ ප්‍රධාන වශයෙන්ම මේ සුවක්ඛාත ගුණය, සුපටිපන්න ගුණය සහ සුගත කියන ගුණයන් නියති ප්‍රායෝගික අර්ථයේ එලි දක්වීම සඳහා ඉදිරිපත් වෙච්ච සූත්‍රයක්. ඉතින් ඒකෙදී අපි දැන් මේ දේශනාවලිය අවසාන භාගයට ඇවිල්ලා මේ සුගත ගුණය නැත්නම් මේ ප්‍රතිපදාව සුන්දර ලෙස නිමකල ඇත්තෙකුගේ නිමකල උතුමෙකුගේ ස්වභාවය ඒ පුත්‍රයා හෝ වෙන කෙනෙක් හඳුනා ගැනීමේදී ඒ ස්වභාවය කොහොමද බලපාන්නේ කියන එකයි මේ සුගත ගුණය කී ලෝකේ සුගතා කියන වචනෙන් අහන්නේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ ආජීවක ශාවක සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කරුගෙන් නැත්නම් ඒ ආජීවක ගෘහපතියගෙන් අහනවා යම් කිසි කෙනෙක්ගේ රාගය ප්‍රහීන නම් උච්චින්න මූලා තාලවත්තු කතා ආදී වශයෙන් මුලිනුදුරා ධම්මනේ ලද්දේ නම් කපා එළෝ තල් ගසක්සේ කරන ලද්දේ නම් ආය නැවත ඇති නොවන තත්ත්වයටපත් කරා නම් ද්වේෂයත් ඒ වගේ මොහයත් ඒ වගේ අයින් කරා නම් එහෙම කෙනාට සුගතයි කියන්න වටිනවා නැත්නම් මොකද්ද එවැනි කෙනෙකුට කියන්න හිතෙන්නේ කියලා නැවත ප්‍රශ්න කරනවා. එතකොට මේ ප්‍රශ්නකාරෝ නැත්නම් මේ ආජීවක ගෘහපතියා සඳහන් කරනවා යම් විදිහකට රාගේ, ద్వේෂේ, මෝහේ කියන මේ කෙලෙස් මුල් තුන ඔය කියන ආකාරයට දුරින් දුරවන් කරා නම් මුලින් උතුනා දැම්මා නම් තල්කහක් කපනලක් දාසේ කෙරුවනම් නැවත ඇති නොවන තත්ත්ව කෙරුවනම් ඉවැනි කෙනෙකුට සුගතයි කියන්න වටිනවා කියලා එහෙමයි මන්ට හිතෙන්නේ කියලා උත්තර දෙනවා. ඉතින් ඒ රාගයාගේ, ද්වේෂයාගේ, මෝහයාගේ ඒ කියන නැවත නෝපුදිනා තාලෙට දුරු කරන తত্ত্বය ඒ විස්තර සහිතව රූපස්කන්ධයේදී මේ ගවන් කිරීම ක්ෂය කිරීම වැය කිරීම කොහොමද වෙන්නේ කියන එක අපි ඊයේ සාකච්ඡා කරා ඒ සඳහා අපි උපාදාන පරිවර්ත සූත්‍රය සාධක සූත්‍රයක් වශයෙන් තියාගත්තා ඒකේ ඒ සුගත කියන ගුණය දක්වන්නේ සුවිමුත්ත කියන ගතිය වචනේ අතන සුගත කියලා කියන්නේ සුන්දර වූ තැනටපත් වෙච්ච කෙනා නැත්නම් සුන්දර වූ ගමන ගිය කෙනා කියලා සුවිමුත්ත කියන එකෙන් අදහස් කරන්නේ මනාකොට මිදුණු කෙනා මිදෙන්නේ මොකෙන්ද? මේ කෙලෙස් මුල් තුනේ. රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන්. ඉතින් ඒ වචනම ඒ චක්‍රයම වේදනා සම්බන්ධ කරගෙන දේශනාවයි අද දවසේ මාතෘකාවෙන් වශයෙන් ඉදිරිපත් කෙරුවේ යේචකෝ කේච බික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා එවං වේදනා අභිඥාය එවං වේදනා සමුදයං අභිඥාය එවං වේදනා නිරෝධං අභිඥාය ඒවං වේදනා නිරෝධ ගාමිනී පටිපදං අභිඥාය. ඒ කියන්නේ වේදනාව සම්බන්ධයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරා නම් මෙන්න මේකයි වේදනාව කියන්නේ. ඒකේ හට ගන්නා තැන දකින්න හැටි මෙහිමයි. ගෙවම් කරන හැටි දැක ගන්න හැටි මෙහිමයි. ඊට පස්සේ ඒ ගෙවම් කිරීමේ මාර්ගයයි මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. එහෙම නැත්නම් නිබ්බාන ගාමී ප්‍රතිපදාව වෙන්නේ. අන්නේ ගමන් කරන මාර්ගයේ යම් කිසි කෙනෙක් දැන දැන දැක දැක සම්පූර්ණ කරා නම් ඒ කෙනාට මේ වේදනාවන්ගේ විපරිණාමය හරහා වේදනාවන්ගේ ගෙවන් කිරීම හරහා රාගයගේ ద్వේෂයගේ මෝහයගේ මේ කෙලෙස් මුල් තුනේ ගෙවන් කිරීම සිද්ධ වෙනවා යම්තාක් මධ්‍යම ප්‍රතිපදාව ඉදිරියට යනවාද යම්තාක් වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඉක්මනට යනවාද ඒ තාක් මේ කෙලෙස් මුල් තුන දුර්වල වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදිත් චතුරාර්ය සත්‍ය ඉදිරිපත් කරන සම්තනකදීත් සරුවචන් වහන්සේ ඒ ධර්මය රූප ධර්මයක් නම් ඒ ධර්මයේ පෙන්වලා දෙනවා. රූප කියන්නේ මොනවද? වේදනා කියන්නේ මොනවද? සංඥා කියන්නේ මොනවද කියලා. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මේ සාමාන්‍ය සම්මුති ලෝකයා නැත්නම් පරමාර්ථ වශයෙන් හැදෑරීමක් හෝ භාවනාවක් නොකරන කෙනා මේ සාමාන්‍ය පොඩි දරුවා නැත්නම් අබෞද්ධයා එහෙම නැත්නම් තීක්ෂණ බුද්ධියකින් දේවල් හදාරපු නැති කෙනා වේදනා කියලා හඳුනන්නේ මොනවද? රූප කියලා හඳුනන්නේ මොනවද? එහෙම නැත්නම් අනිකුත් නාම ධර්ම කියන්නේ මොනවද කියන එක ඒක සාමාන්‍ය විවහාරයෙන් ගත්ත දේ. ඒ වගේම මේ උපාදාන පරිවර්ත සූත්‍රය අපි ඒ සුපටිපන්න ගුණේ ගැන කතා කරනකොටත් මේ පාඩේම මීට ඉස්සලා තිබුණ ඡේදය මතක් කරා. ඒකෙදිත් සරුවචන් වහන්සේ වේදනාව කියන්නේ කොමක්දයි අහලා වේදනාව හය ආකාරයකට චෛමේ බික්ක වේ වේදනා කාය. එතකොට ඇහි ඇහි හට ගන්න වේදනා සුඛ දුක් වශයෙන් කනේ නාසයේ දිවේ කයේ මනසේ කිවිදියට මේ වේදනා කායන් අය පෙන්න කරලා දෙනවා. ඉතින් එතකොට මේ කයේ හට ගන්නා වූ ශප දුක් දෙක කියන එක ඒක ඉතින් කවුරුත් වගේ දන්න දෙයක්. අපට මන අප ප්‍රිය දෙයක් ඇඟේ ගැටෙනකොට අපි ඒක සුඛ ස්පර්ශයක් සුඛ වේදනාවක් වශයෙන් අප්‍රියමනාප දෙයක් ගැටෙනකොට ඒක දුක්දායක නැත්නම් ප්‍රිය නැති වේදනාවක් වශයෙන් හඳුන්වනවා. ඉතින් මේ කයේ ගැටීම අපි මේ උපභෝග සුපභෝග පරිභෝග වස්තු ඒ වගේම අපි ප්‍රිය කරන දේවල් තුලින් ලබා ගැනීම සඳහායි මේ අපි එක එක ජීවක අවෘත්ති කරන්නේ. අපි එක එක විදියට මේ වස්තු ඉපයීම ධන ධාන්‍ය වශයෙන් හඳුන්වන දේවල් සියල්ලම අපිට අවශ්‍යලා තියෙන්නේ මේ කය සුඛ උපභෝගය සඳහා. උපභෝග පරිභෝග වස්තු සුඛණං සුඛෝපභෝගණං අපි කියනවා අපෝසතික් කියලා. ඊට පස්සේ ඒ උපභෝග පරිභෝග වස්තු අඩු නම් අපි කියනවා දලිද්දෙක් දරිද්‍රතාවයටපත් වෙච්ච කෙනෙක් දුප්පත් වෙච්ච කෙනෙක් කියලා. කියනවා ලෝකයා මේ සැප විඳින්නන් සහ දුක් විඳින්නන් අනුව පන්ති බෙදලා තියෙනවා. බෙදලා ඒ සැප පන්තියේ ඉන්න උසස් පන්තියේ ඉන්න හැම කෙනාම සැපසේ ඉන්න බවක්. ඊටාම දිනිඳු කෙනා ඊටාම දුකසේ ඉන්න බවත් තමයි සම්මත අපේ පවතින මනුන් ක්‍රමේ. ඉතින් ඒක නිසා ලේසි රජ්ජු රෝග කියන්නේ කවුද? ඒ රටේ ඉන්න දුප්පත අහිගන්න කියන්නේ කවුද කියන එක ලෝක සම්මුතියක් තියෙනවා. ඒ සම්මුතිය යනවා තාරාතිරන් තියෙනවා. අන්තිබේද තියෙනවා. ඒ වගේම මේ මුදල් මට්ටම් වල ભેද තියෙනවා. ඉතින් මේ විදිහට පවතින යුගයක්. අතර ඉස්සල්ලාම තිබුණේ මේ සම්බන්ධයෙන් කුල ભેදේ ඒක මේ බ්‍රාහ්මණ යුගයේ වෙනකොට කුල ભેදේ තමයි බ්‍රාහ්මණ වංශිකයා තමයි මොන දේ වුණත් ලොකා. ඊට පස්සේ ශාස්ත්‍රීය වංශිකයන්ට අවසර දීලා තිබුණා රට පාලනය කරන්න. ඊට පස්සේ ශුද්‍ර වෛශ්‍ය කියන දෙකොටස ගොවිතැන්පත් කරමින් දාශකම් කරන ටික කිරුවා. ඒ කියන්නේ බාර ආදීන කොටස. ඒ බ්‍රාහ්මණයා උපත්තියේම බොහෝම සුද්ධයි, බොහොම හොඳයි, පිදුම් පිදු ලැබිය යුතු. ඊට පස්සේ කාලයක් එනවා මේ ක්ෂත්‍රීය වංශිකයන්ට මුල්තන හම්බෙලා බ්‍රාහ්මණ වංශය යට යන වෙලාවක්. එතකොට ක්ෂත්‍රීය වංශිකයා කඩුවෙන් තමයි රජ කරන්නේ. ඒ කැත්කුලිය කියලා මේකට කියන්නේ ක්ෂත්‍රීය වංශිකයා කඩුවෙන් තමයි රාජාභරණයේ අත්‍යන්ත අංගයක් මේ කපනවා කොටනවා රාජ්‍යයන් ජය ගන්නවා. ජයනවල බමුණන් යොදවනවා පුරোহিত කමට. තමන් තමන්ගේ යාගෝම කරන්න කෝවිලේ ඒ කටයුතු කරන බමුණා යොදවුණා ඒත් බමුණන්ට වැදගත් තැනක් දෙනවා නමුත් රාජ්‍ය තන්ත්‍රය මෙහෙවන්නේ ශාස්ත්‍රීයන් ඒකට කියනවා අධිරාජ්‍යවාදී ක්‍රමය කියලා. මෙන්න මේක ගෙවුනට පස්සේ තමයි ශුද්‍ර වංශිකයන්ට ඉන්නේ ශුද්‍ර වංශිකයන් කියලා කියන්නේ වෙළඳ ගොවිතැන් කරන ඇත්තෝ ඒකත් රටපාලනය කරන සල්ලි වලින්. ආර්ථික පන්ති තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉන්න ඇතෝ කුල බෙදේ සලකන්නේත් නැහැ. ශාස්ත්‍රීය වංශිකයන් සලකන්නේ නැහැ. දැන් කාලේ ඉන්න රජවරු නිකන් සාමාන්‍යයෙන් පණ්ඩි හැලිච්ච මේ මේ ඉතිං යෝවානේ. ඉන්දියා සාමාන්‍යයෙන් ඉන්නවා මේ ජපානයේ ඉන්නවා. ඉතින් කියම නෝර්වේ වගේ රටවල් වල ඇමරිකා එංගලන්තෙත් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ රත්තු උද්‍යානයේ රත්තු නඩත්තු කරනවා වගේ ඉතින් රටට ආඩම්බරයක් වශයෙන් තියාගෙන ඉන්නවා. ඒ නෝවේ ඉන්න රජුරුත් පුස් බයිසිකල් එකලු යන්නේ. අපි ඉන්න කට්ටියන ඔය ලොකු ලොකු වාහන වල යන්නේ. නිකන් සාමාන්‍ය කුස් බයිසිකල් එක තමයි යන්නේ. ඊට ඒ මොකද දැන් ඇවිල්ලා තියෙන්නේ ඔය කුලභේදේ සකන බ්‍රාහ්මණ යුගයක් නෙවෙයි, ශාස්ත්‍රීය වංශිකයක් නෙවෙයි. දැන් ශුද්‍ර වංශිකයෝ ඊට පස්සේ මේ කියන්නේ වෛශ්‍යන්ට. වෛශ්‍යන් කියලා කියන්නේ කුලිකාරයෙක්. අපේ සාමාන්‍ය කියන විදිහට එදින්දා කුලී කරන මිනිස්සු. ඉතින් ඒ අනුව අද හැම තැනම සේවකයන්ගේ පෙරලි තියෙනවා. ස්වාමියවරුන්ට විරුද්ධව සටන් කරනවා. හටන් කරලා අයිතිවාසිකම් දිරා ගන්න සටන ආවට පස්සේ ඒ මේ ශුද්‍රයන්ගෙන් වෛශ්‍යන්ට මාරු වෙන කාලෙදී ඔය අර සුපිනි ජාතිකෙ පෙන්නපු විදියට සත්පුරුෂයෝ කැලෑවදිනවා ඒ දාසියෝ රාජ්‍ය තන්ත්‍රය සඳහා පරිපාලන සඳහා හටන් කරන යුගයක් තියෙනවා මේකට තමයි කලි යුගය කියලා කියන්නේ කියනවා මේ යුගයට කාලිමෑනියෝ ඉස්සරහට එනවායි කියලා නිසා කලි යුගය කියලා කියනවායි කියලා කියනවා මේක නිකන් ඔය ආර්ථික විද්‍යාව පාරණ කරනවා බ්‍රහ්මණ වංශිකයන්ගේ ඇවිල්ලා රජවන්තට ඇවිලි කාට බෙලඳ ගොවි කුල වල ගිහිලා ඒකෙන් පස්සේ මේ ශුද්‍ර වංශිකයන්ට යනවා ඒ ඔක්කොම මේ බෙදන්නේ ওই සැප දුක් ලෝකේ පවතින සැප දුක් අනුව තමයි ඇත්තට මේ බෙදිල්ල අනුව සැප දුක් වෙනස් වෙනවා සැප දුක් අනුවත් මේ පන්ති බෙදීම සිද්ධ වෙනවා. ඉතින් මේ තමයි බුදුරහාමුදුරුවොත් වේදනාකය අඳුරන හැටි. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ඝාන සම්පස්සජා වේදනා, ජීව සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා. ඉතින් මේ වේදනාවලින් වැඩියෙන්ම තරතිරම් මනින්නේ මේ කාය සම්පස්සජා. ඒ කියන්නේ කායට අවශ්‍ය සැප සුඛෝපභෝගී දේවල් සඳහා අද යුගයේ තරම් මිනිස්සු දාශකම් කරන කඹුරන මහන්සි වෙන යුගයක් කවදාවත් තිබුණේ නැහැ. ඉස්සර තිබුණේ මේ සුකොබෝගී දේවල් බ්‍රාහ්මණ වංශ කියන පමණයි. ඒගොල්ලෝ ඒක නීති හදාන හිටියා. පස්සේ ශාස්ත්‍රීය වංශිකයන් ගත්තා මේක මාලිගා හැදුවා. අන්තපුර තියාගත්තා. වැව් පොකුණු හැදුවා. ඒකට උපභෝග සුපභෝග සුඛෝපභෝගී වස්තු ඒගොල්ලන්ගේ පාන්නේ අර්ථය තියෙනවා. දැන් ඒක ගිහිල්ලා වෙලත කුලීට. එයා හැමතැනම ඒ මාලිගා મંદિર හදාගෙන මේ පුදුමාකාර විදියට අර කාලයකට පස්සේ හම්බෙච්ච මේ අවස්ථාවල් බුද්ධ විඳින්මින් පරිසර දූෂණය කරමින් වස්තු විනාශ කරමින් ගස් කොළන් කපමින් පුදුමාකාර විදියට පැතිරෙනවා. ඉතින් පැතිරීමෙන් තාම උත්සාහ කරන්නේ මේ සැප දුක් දෙක තමයි. මේ සැප දුක් දෙකේ උපභෝග පරිභෝග වස්තු පරිපාලනයේ Taman අතර ගත්ත තරම් ගත්ත තරමට පෝසක්. ඊට පස්සේ ගඳ බැරි වුණා නම් දුප්පා. ඊට පස්සේ රූප බැලීමේ ආශාව තියෙනවා. ගඳ බැලීමේ ආශාව තියෙනවා. ශබ්ද ඇහිීමේ ආශාව තියෙනවා. රස බැලීමේ ආශාව තියෙනවා. මේ කයට සැප දුන්නට ඒක තමයි අපි සාමාන්‍ය කාම ආශාවල් විදියට උපභෝග සුඛභෝග සුඛභෝගී වස්තු යාන වාහන වගේ දේවල් ඒකට වැටෙනවා. ඊට පස්සේ යන්නේ දිව පිනමනකට තමයි. බුදුමාකාර විදිහට භෝජන සංග්‍රහ. කිලෝරක් නැති භෝජන සංග්‍රහ. ඊට පස්සේ තමයි සුවඳට රසට සුවඳට ශබ්දෙට රූප බැලීමට වගේ පැතිරෙන්නේ. ඉතින් මේ නිසා යෝගාවචරය හඳුනාගන්නේ ලෝකය හඳුනාගන්නේ වේදනා කාය විදිහට මේ චක්කු සම්පත්තජා සෝත සම්පත්තජා ආදි වශයෙන් මේ එකිනෙකට වැටෙන දේවල්. නමුත් මේන් ධර්මයට හැරෙන වෙලාවේදී එන්නත යෝගාවචරයක් වුණාට පස්සේ මේ චතුරාර්ය සත්‍ය පළවෙනි හඳුන්වලා දෙන මේ සම්මතානුකූලව හඳුන්වන වේදනාව රූපෙටත් මෙච්චරමයි නමුත් දවසේ මාත්‍රකාව නිසා වේදනාව විසමතු කරගන්නවා වේදනාව ඊට පස්සේ සරුවච්චන් වහන්සේ තමන් වහන්සේගේ ශිල්පීය ක්‍රමය හඳුන්වා දීමේදී කියනවා මේ විදිහට වේදනාව දාන්න කෙනෙක් හඳ ගහගෙන ඇවිල්ලා දැන් tamun දන්නවනේ මේ ඇහෙන් කනෙන් ආසෙන් දිවෙන් කයෙන් මනසෙන් මේ සැප දුක් දෙක හොඳයි. දැන් පුළුවන්ද මේ සැප දුක් ගෙන දෙන උපභෝග පරිභෝග වස්තු හැවීම පොඩ්ඩකට නතර කරලා ඇහැට කරට නාසයට දිවට කයට එන මේ සැප වේදනා වලින් යම් කිසි දෙයක් හට ගන්න තැන බලන්න. ඇහැට රූපයක් දැකලා ඇති වෙන මනාප භාවය හෝ කණ්ඩ සද්දයක් ඇහිලා ඇති වෙන මනාප භාවය හෝ ගන්ධ රස පහස හෝ හිතට හිචිවිල්ලක් ඇවිල්ලා ඇතුළේ මේ මනාප භාවය නැත්නම් මේ අමනාප භාවය සැපට දුකට ඍජුව බලපාන. අන්නේ දේවල් එනකොට ඒකට සැලෙනවා වෙනුවට සැප එනකොට උද්දාමයටපත් වීම සහ දුකටපත් වෙනකොට පීඩාවටපත් වෙනවා වෙනුවට මේක කොහේ ඉඳලාද එන්නේ කියලා බලන්නේ කියලා. ඒක නිසා වේදනාව පෙන්නලා වේදනාවගේ සමුදය පෙන්නනවා. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. බුදුහාමුදුරුවෝ මෙන්න මේකයි කියලා බලපන් කියන්නේ නැහැ. Tamanna අභිඥාව ඇති කරගන්න කියලා කියන ඍජු දැක්මක්. මූණට මූණ දාගෙන දැකීමක්. එහෙම නැත්නම් අස්පන අපිට දැකීම. ඒ නිසා නිතර නිතර එන වස්තුවක් වෙන්න ඕනේ අපිට යමක හට ගන්න බලන්න. එක සැරයක් ඇවිල්ලා යනවනම් ඒක හට ගන්නවා බලන්න බෑ අපිට. මොකද ගියවතාවදී සූදානම් වෙලා හිටියෙත් නෑ. ඒක ගියා ගියාම. නමුත් මේ ආස්වාද ප්‍රසවාසයේ කියන මේ වායු පොට්ටබ ධාතු වගේ නිතරම අපට මේ සැප වේදනා දුක් වේදනා එනවා. ආන්නේ සැප වේදනාව එනකොට බලන්න තරම්. දක්වන උනන්දුවට අප්‍රමාදේ කියලා කියනවා. දක්වන උනන්දුවට සතිය කියලා කියනවා. ඒ මොකද එහෙම සතියක් හෝ අප්‍රමාදයක් නැති එකන දකින්නේ පැමිණිච්ච දුකක් හෝ පැමිණිච්ච සැපක්. Taman කරා පැමිණිලා Tamanට වේදනා හෝ සැප හෝ ලබලා දෙනකොට මේ වේදනා සැප විඳින අතරේ මෙන්න මේක සැපක් මේක දුකක් කියලා කියනවා. නමුත් ඒක නිතර නිතර එන නිසා දරුවචනාංශයේ උපදේශය තමයි එnde ඉස්සර වෙලා මේක සමුදේ බලන පටන් පටන් ගන්න තැන බලන්න. ඒකට මේ පටන් ගන්න තැන දකින්න නම් අර ගොරෝසු වෙනකන් ඉඳලා ස්වභාවයෙන් දැනෙන දැනුමට කලින් සූදානමක් තියෙන්න ඕනේ. ප්‍රමාදේ නැති කරන්න ඕනේ. පමා වුණොත් දකින්න හම් වෙන්නේ ගොරෝසු වෙච්ච සපද්දුකක්. අප්‍රමාදයට දාලා කොහෙන්ද මේක එන්නේ කියලා බලන්න. ඒ වගේම මේ එන සැපට හෝ දුකට මන්මත් වෙන්නේ නැතුව එන හෝ සැපට හෝ දුකට ලෝලී භාවයටපත් වෙන්නේ නැතුව ඒක දිහා හුදු පරිේශන තෘෂ්ණාවෙන් බලා සිටීමේ සතිය අවශ්‍යයි. නිසා සතිය සහ අප්‍රමාදයේ නිර්වචනය කරනකොට වේදනාවට සාපේක්ෂව කියන්න පුළුවන් ප්‍රමාදයේ වැටිච්ච කෙනා දකින්නේ ගොරෝසු වෙච්ච සැපයි ගොරෝසු වෙච්ච දුකයි එතකොට සැප ලැබුණාම සම්භාෂණ පවත්වන උද්දාමයටපත් වෙනවා හද බල දුකට ආපුවාම පපු යද්දෙක් අහගෙන අඬනවා අයියෝ කියලා විලාප දෙදී අඬනවා නමුත් මේක නැවත නැවත ඒ නිසා සරුවචන වහන්සේගේ ක්‍රමය මේක කොහොම ඉඳලාද මෙච්චර මේ උද්දාමයටපත් වෙන මට්ටමට ආයේ කොතන ඉඳලාද මේ මෙච්චර පපු යද්දෙක් අහගෙන විලාප කියන මට්ටමට යන්න හදන්නේ කියලා බලන්න නම් ඒ අපිට තියෙන ක්‍රම දෙකට තමයි මේ අප්‍රමාදේ සහ සතිය කියලා කියන්නේ එකම කෘත්‍යය තමයි කරන්නේ මේ සඳහා යෝගාවචරය මේ වේදනාව එන්න කලින් සූදානම් වෙච්ච සාදර බවක් එළඹ සිටි ගතියක් අවශ්‍යයි. මෙහිදිත් සරුවචනාංශේ පෙන්ලා දෙනවා මේ ඇහි උපන් වේදනාව කණේ උපං වේදනා, නාසයේ උපං වේදනා, ජීවේ උපං වේදනාව සමග කය උපං වේදනා බලන්න ගත්තොත් මේ කටයුත්ත ආධුනිකයට බරපතල වැඩි. ඒක නිසා ප්‍රයෝග කරන්න කියනවා මේ වැඩේ මුල අල්ලා ගන්නකම් අවුලවා ගන්නකම් ඇහි රූප නොයන තාලෙට ඇස් දෙක වහගන්නයි කියන්නේ. ශබ්ද නැහෙන මට්ටමට ගිහිල්ලා කන විවේක දෙන්න. නාසයට දිවට රස ගඳ නොයනා තැනකට යන්නේ. ඒ නිසා සාමාන්‍ය කියන යෝගාවචරයට භාවනා කරන්න ගියාම මන්දාලෝකයේ ඇති ශබ්ද නැති සාමාන්‍ය වාතාශ්‍රය සහිත තැනක වාඩි වෙන්නේ. මේ වේදනා සම්බන්ධයෙන් පරිේශණයට අවශ්‍ය හිල් හයෙන් පහක් වහන හැටි මේ කියලා දෙන. ඇත්ත එක කින හිල වහ ගන්නවා. කන කින හිලට සද්දේන එක නතර කර ගන්නවා. නාසයට ගඳ සුවඳ දෙන්න දෙන්නේ. නමුත් ඌය දාන වෙන කට්ටිය නම් ටිකක් දෙනවා නිකන්. අපි ඒක ගණන් ගන්න නැතුව ඉන්න දාන හම්බෙන කම කරවලින් එකයි ඊට පස්සේ රස ජීවිත මොනක භාවනා කරනකොට කටේ දාගන්න එපා. කතා කරන්නත් එපා. ඒ හිතට හිතවිලි නැගිලා හොඳ නරක වෙන්න දුවා මෙන්න මේ කයට දාලා මේ කයේ මධ්‍යස්ථ අරමුණක් දෙන්නී කියලා. මේ හුස්ම ගන්නවා කියන එක සැපත් නැති දුකත් නැති අරමුණ. මේකේ දාගෙන ඉන්නකොට අනිවාර්යයෙන්ම යෝගාවචර විනාඩි 15 යනකොට පුපුරු ගන්න පටන් ගන්නවා. කයි වේදනায় නෝ ඒක ස්වභාවයි. විනාඩි 20 තමයි සාමාන්‍ය කෙනෙකුට ඉඳගෙන ඉන්න පුළුවන් වෙලාව. ඊට එහා ගිය ගමන් කුරුසෙත් තියලා යන ගැහුවා වගේ එහෙම නැත්නම් දඬු කන්දේ ගැහුවා වගේ කටු බෙදේ පෙරළුවා වගේ පුදුමාකාර වේදනාවක් එන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය ප්‍රමාදන ආනපනදියා බල බල ඉඳලා පාරට වේදනාව ඇවිල්ලා මට මේක කරන්න බෑ කියලා මට ආනපන ගැලපෙන්නේ නැහැ කියලා මට භාවනා කරන්න බෑ කියලා සලුවක සාදාලා නැතිලා යනවා. මේ අපි ඔක්කොමලා එහෙම තමයි. පටන් ගන්නකොට එහෙම තමයි. නමුත් බුදුහාමුදුරුවෝ කියනවා මේ ආනාපානේ බලන ගමන්ම ඇතිවෙච්ච සතියෙන් මේ වේදනාව මෙච්චර නැගිටවල අල්ල වීසිකොල දාන තරමට එන්නේ ඉස්සල්ලා කොහොමද මේක පටන් ගන්න හැටි බලන්න කියලා. අපි ඉස්සල්ලා බලන්න අපිට වෙන්නේ මේ දුක් වේදනා. එහෙමම විය යුතුම නන්නේ. නමුත් මේ පෙත මම මේ විස්තර කරගෙන යන්නේ. ඒ දුක් වේදනා වෙන්නේ ඉඳගෙන ඉන්න බැරි කම. කයේ ඇතින දුක් වේදනා. ඉතින් අදත් ඉඳගෙන ඉඳලා ඔන්න විනාඩි 20 නැගිටලා ගියා. හෙටත් වාඩි වෙනකොට දන්නවා විනාඩි 10 15 යනකොට මේක පටන් අර ගන්නවා විශ්ව වෙනකොට නොදැරිය හැකි නොයිවසිය හැකි මට්ටමට එනවනම් මේ වේදනානු කායන පස්සනාවට පස්සේ ඉන්නේ වේදනාන පස්සනාවේදී ඒ දුක පිළිබඳව අනුව බැලීමට හට ගන්නා තැන තිබෙන නැත්නම් වේදනාව කරදර නොවුනත් දැන් මේ කරදර මට්ටමට උපුරු ගගා උපුරු ගගා වැඩි වේගන එන එක දකිනවනම් එතකොට යෝගාවචරය බලන්නේ අර නොදැරිය හැකි නොයවචිය හැකි මට්ටමක නෙවෙයි දැන් වේදනාව ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් නිකම් බිම හිටව බොන්චයටයක් පොළොව පලාගෙන දෙපැල් දෙපියල් මතුවෙන වෙලාවක. එතකොට මේ මතුවෙන එන වේදනාව අර නොදැරිය හැකි වේදනාව වගේ නිසා බලාගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. හැබැයි තුරජන් වහන්සේ පැහැදිලිවම කියනවා බුදුබණක් නැහුවොත් පරතෝഘോഷේ නැත්තම් කවම කවදාකවත් ස්වභාවයෙන් යෝගාවචරයක් නොවන කෙනෙක් මේ වේදනාවේ හටගන්න බලන්න යන්නෙම නැහැ කියලා මුළු අවුරුදු 120ක් ජීවත් වුණත් බලන්නේ නැහැ කියන එක බුදුහාමුදුරුවෝ සාතික වෙනවා. දැන් බුදුබණ ඇහිලා තියෙන වාසිය තමයි බුදුහාමක උපදේශය තමයි උඹලගේ හිත නුපුහුණු හිත ඇති වෙච්ච වේදනාවට පිළියම් කරන්න හදනවා ඇති වෙච්ච සැපය පිළිබඳව දරුවන්ට අම්මලා තාත්තා දෙන්න හදනවා මේක කොහෙන්ද එන්නේ කියලා බලන්න අම්මලා තාත්තලා අපිට කියලා දෙන්නෙත් නැහැ අපි දරුවන්ට කියලා දෙන්නෙත් නැහැ ඒක සාමාන්‍යයෙන් වෙස් බැන්දට පස්සේ නටනවා මිසක්ක වෙස් බඳින හැටි පේන්නේ නැහැ ඔය හැංගි හැංගි වෙස් බැඳන් නටන්නේ ගිය කියන කතාවක් තියෙනවනේ. ඒ වගේ වේදනාව වෙස් ඇතුන් නටනකොට අපි දන්නවා. නමුත් වෙස් බඳින්නේ කොහෙද කියලා පේන්න නැහැ. මේ තමයි බුද්ධ ශ්‍රාවකයාගේ එහෙම නැත්නම් සුපටිපන්න කෙනාගේ ඇති වේදනාව හට ගන්න තැන බලන්න හිත යොමු කරනවා. යොමු කරනකොට මේ යෝගාවචරයට තාම උග්‍ර භාවයටපත් වෙච්ච නැති වේදනාව ආස්වාද ප්‍රසවාසයේ හරහා ආස්වාද ප්‍රසවාසයේ හිද්ද වෙද්දී එක පැත්තකින් ඔන්න බෝ වෙන්න හදන හැටි බලනකොට අභියෝග රාශියයි. සමහරක් අභියෝග එක අභියෝගයක් තමයි මේ වෙනකොට ආනාපානී යම් ආකාරයකට ගෙවන් වෙන මට්ටමට ආවනම් ආනාපානෙන්ද කී කරුවිලා තියෙනවා දැන් මොකද්ද බලන්න ඕනේ කියලා ප්‍රශ්න එනවා. මෙහෙන් ආනාපානෙ තුනී වේගනකට මෙහෙන් වේදනාව ගොජ දාගෙන එනවා. කුපුරු ගහගෙන එනවා. එතකොට මේ වේදනාව බැලිලා භාවනාවද එහෙම නැත්නම් මේ ආනාපාන දිගේ මින්න ඕනද කියලා එක ප්‍රශ්නයක් වෙනවා. දෙක මේ භාවනා කරන්න වාඩි වුණේ මම දැන් දුක නැති කරන්න කියලා. මේ මල ඉලව්ව භාවනා කරන්න ගියාම වෙන්දට නැති දුක. මෙච්චර කල් කවදාකවත් බහලා ඉන්නකොට ඔහොම දුකක් ආවේ නැහැ. දැන් මේක නෙවෙයි මේක හරියට නිකන් වනමුකේ පෑදුවා වගේ ශරීරයේ හති කොන වේදනාව එන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරය හිතනවා මේක නම් බුදුබණ වෙන්න බෑ. මේක භාවනාවක් වෙන්න බෑ කියලා අර වේදනාව බැලිල්ල කෙරෙහි නුරුස්නා හැඟීම එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් හිතනවා මේක අවාසනාවක්. මේක මේ පෙර අකුසලයක්. ඉතින් ඒ නිසා ඒ සාමාන්‍යයෙන් අපිට දකින්න පුළුවන් යෝගාචරමේ කොට්ට වලට දක්වන ආදරේට. මේක જાත්‍යන්තරයි. මේ ඕගොල්ලන් විතරක් දොස් කියනවා. මේක જાත්‍යන්තර හැටි. ඔය යෝගාචරය ඇවිදිනකොට ඒරෝප්ලේන්ස් වල ගිනියන්නේ වැඩි හරියක් කොට්ටම තමයි. ඉතින් එක්කෙනෙක් වන්ට කියලා දෙනවා මම මුළු රිට්‍රීට් එකම අප්සෙට් ගියා මට මට ඉඳ ගන්න ඕනේ කොට්ටේ ගේන්න බැරි වෙයි මට හදාලා මට අවශ්‍ය කොට්ටේ නැති එක තමයි මුළු රිට්‍රීට් එකේම මට තියෙන තියෙන චෝදනාව මට මගේ ඒ ගැළපෙන කොට්ටේ නැතිකම. ඉතින් මේකෙන් පේන්න තියෙනවා මේ වේදනාවල් වලදී මේ ඒ සැප සුඛභෝගී දේවල් නැති වෙච්චාම සියල්ලම පැංගිරි වෙන්න පටන් ගන්නවා. ඇඹුල් වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ নানা ආකාර හේතු නිසා පේන්න තියෙන මේ වේදනාවක් හට ගන්න තැනට දකින්න තරම් යෝගාවචරයාගේ මෙහෙයුමක් මානසිකාරයක් බැලිය යුත්තක් වශයෙන් දකින්නේ අනිත් එක බලන්න ඕනේ වුණත් ඇති වෙච්ච වේදනාවක් බලනකට වැඩිය සියුම් සතියක් අවශ්‍යයි ඇති වෙන වේදනාව බලන්න. එහෙම නැත්නම් ඊට වැඩිය අප්‍රමාදී වෙන්න වෙනවා වේදනාව හට ගන්නකොට බලන්න. ඒක කියනවනම් රටේ පැතිරෙන භයානක රෝගයක් වසංගත රෝගයක් තියේදී ඒ රෝග ලක්ෂණ මතුවේගෙන එනකොට එහෙම රෝගියෙක් අඳුරගන්න එක. එහෙම රෝගියාගෙන් කට උත්තරයක් ගන්නවා කියන එක අර උග්‍ර රට වසංගතයේ ගිය වෙලාවේදී වෛද්‍යවරුන් කරන්න වෙලාවක් එන එක කළ හැක්කේ වෛද්‍ය පරිශ්‍රයයන් පමණයි. වෛද්‍ය පරිශ්‍රයයන් කරන්නේ වෛද්‍යවරුන් හරහා ආරාධනා කරනවා දැන් මෙන්න මෙහෙම රෝගයක් තියෙනවා ඒක අපිට පාලනය කරගන්න බෑ. අපි උත්සාහ කරන රෝග ලක්ෂණ නැතර කරන්න කවුරු හරි මේක මොහොරකම් ඉඳපන්. මේ රෝග ලක්ෂණ මතුවෙනකොටම වෛද්‍යවරුන්ට වාර්තා කරන්න. ඉතින් වෛද්‍යවරු දහසකොත් කෙනෙකුට අර බේතකම් කරන ගමන් අර රෝග ලක්ෂණ මතුවීමෙන් ආපු එකන පුළුවන් තරම් සමීපව ආරංචි කළ බලනවා මොන වගේ තැනකද හිටියේ රෝග ලක්ෂණ උග්‍ර වෙන්න ඉස්සලා මොන විදිහටද පහළ වෙන්නේ මේක ඊගාට කොතෙන්ද යන්නේ කියලා ලෙඩත් එක්ක පරිශන මට්ටමින් ඇසුරු කරන්න ඕනේ. ඇසුරු කළේ තොරතුරු දෙන්න ඕනේ පරිශන මධ්‍යස්ථාන. එතකොට ඒක රටට දාලා කියනවා මෙන්න රෝගේ බෝ වෙනකොට ඇති. මෙතෙන්ටත් එන්නේ ඉස්සෙල්ලා මේකට කිට්ටු කරන වෙන රෝග තියෙන කට්ටියත් එන්නේ කියලා. මේ භයානක රෝගයක් රටේ පැතිරෙද්දි වෙන වැඩක්. අන්න එදාට තමයි මේ රටට ඒ වෛද්‍යවරයාට ඒ වෛද්‍ය පරිශකෙයින්ට රෝග ලක්ෂණ වල මුලට යන්න පුළුවන්. මුලට ගියොත් පමණයි මේ රෝගය ඇති කරන නියම රෝගකාරකය අල්ලන්න පුළුවන්. ඒ මොකද මේ නියම රෝගකාරකය ලෙඩාගේ ප්‍රතිශක්තිය කැඩුවට පස්සේ ඒ පරිසරයේදී নানা ප්‍රකාර රෝග බීජ ඇවිල්ලා අර දුර්වල වෙච්ච ලෙඩාව හයලා ගන්න. ඊට පස්සේ රෝග ලක්ෂණ සංකීර්ණ වෙනවා. ඒකට වෛද්‍යවරට කියන්න දන්නේ මූලික රෝගකාරකය කවුද? අවස්ථාව ප්‍රයෝජනන දුර්වල වෙච්ච ප්‍රතිශක්තිය සහිත මේ ලෙඩා ආතුර කරපු අනිකුත් සෙසු රෝග බීජ මොනවද කියලා. මේකෙදි ඉතා නිර්වෝල් නිරීක්ෂණයක් කරන්න පුළුවන් ඉන්නේ රෝග ලක්ෂණ මුලට යන එක. නමුත් මේ තක්කු මුක්කුවේ කොහොමද රෝග ලක්ෂණ මුලට යන්නේ? මේක තමයි යෝගාවචරයත් කරන්නේ. දැන් මේ වේදනාව ඇවිල්ලා හොඳටම ඇඟපු පුරු ගන්නවා. හොඳටම Taman ඉන්නේ තද බල අරුබුදයක. ඒකෙන් දැනගන්න ඕනේ දැන් මම පමයි. දැන් මම අසත්‍යමත් ඊ දවසේ අනිත් දවසේ වාඩි වෙනකොට මිච්ඡර මුග්‍ර වෙන්නේ ඉස්සර වෙලා මිච්ඡර මේ රෝග ලක්ෂණ මත වෙන්නේ ඉස්සලා දැකගත්තාම එදා අදිස්ථාන ගන්න මීටත් කලින් ගන්නවා. ආන ඔය විදිහට මේ සතිය ඊටාම සියුම් මට්ටමකට හට ගන්නා රෝග බීජ දැක ගන්න විදිහට හට ගන්නා වේදනා දැක ගන්න විදිහට උත්සාහ කරොත් ඒ යෝගාවචරයට අර වේදනාවෙන් ඇතිවෙන දරුණු ඵලය, කටුක ඵලය එච්චරම බලපෑමක් නැතුව රෝගයත් එක්ක වේදනාවත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් ගතියක් වෙනවා. අර හිත මේකෙන් වෙන්නේ මේ හිත පන්නරයක් ලබනවා. තමයි අඬු කරන්න හදන හතුර ගැන දැන් දන්නවා. ඉස්සර ගියේ හම්බෙන් ඇවිල්ලා සතුර කඩාපයින් එක. දැන් නෑ සතුර දන්න නිසා ඒ රෝගයත් එක්ක ඉන්න පුළුවන් කාලයත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේ විදිහට සතිය සමාධිය දෙක අප්‍රමාදය කියන එක තුනී කරගෙන සියුම් කරන ප්‍රණීත කරගත්තොත් ඒ යෝගාවචරයට මේ මුල දැකලා ඒක ගොරෝසු තත්ත්වයට යනකම් බලන්න හිටියොත් ඒ යෝගාවචරයට ඉබේම හැබෙන ලාභයක් විදිහට බුදුහාමර පෙන්ලා දීලා තිනවා මේ ගොරෝසු තත්ත්වේ දරා ගන්න බැරිව යනවා එකක් නැත්නම් දරා ගන්න පුළුවන් ඉඳලා මේක ගෙවන් වෙන පැත්ත දක් ගන්න පුළුවන්. ඒකට කියනවනේ වේදනා නිරෝධම් අභිඥාය කියලා. කියන්නේ පුප්පුරු ගහන වේදනාවක් තිබිලා එමීට එමීට ඒක නැති වෙනවා දක්වන. සමහරට මේ කකුල තදිස්සි වෙලා හිරි වැටෙනවා. හිරි වැටලා නිකන් පොලිතින් බෑග් එකට වතුර දාලා පිරෙව වගේ තදිසි ගතිය දැනෙනවා. එතකොට නම් බය හිතෙනවා. ඒ නැගි හොල්ලන්න පෙරලන්නත් බෑ. ඒ වගේ මේක හැමදාම මෙහෙම පරියන්ක මෙහෙම කර කර ඉන්නකොට මේක කොර වෙයිද? මේක අංශ භාගයට යයිද? එනිසා මොනවාරි භයානක රෝගයකට ඒ දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ වගේ කියන්නේ නැහැ. දොස්තර බයිනවා. එතකොට ඇයි මේක තියෙන වෙලාවේ කිව්වේ නැති කියලා. ඉතින් ඒ නිසා හිතෙනවා නැගිටලා යන්නේක හොඳයි කියලා. ඒක කම මෙහෙම ඉඳගෙන ඉන්නකොට කකුල හිර වැටෙනවා කියන එක අද්දකපු දෙයක් නෙවෙයි. නෝ කවදා හරි යෝගාවචරය ඒ ලාවට පටන් ගන්න තද වෙච්ච කකුල තඩිසිලා තඩිසිලා ගිහිල්ලා සම්පූර්ණ පුපුරු ගහලා හිරි වැටලා තියෙන තැන දැකලත් මේ වේදනාව දන්නවා. දැන් මේක තමයි වේදනාව. දැන් මේක හතන් ගත්ත හැටි දන්නවා. මට බැරිද පිච්චර කන්ද නැගපෙකේ කන්ද එහා පැත්තෙන් බහින්න කියලා. මුදුනටම ගිහිල්ලා බහින්න. ඊ පැත්තෙන් බහින්නත් පුළුවන්. එහෙම නැත්නම් හරහට ගිහිල්ලා බහින්නත් පුළුවන්. යෝගාවචරයට එනවා අදිෂ්ඨාන ශක්තිය මේ කෙලවරට මේ යන්න දීලා බැලුවොත් ඊට පස්සේ අර හිරේ තිබුණ එක බහිනවා තේරෙන්න ගන්නවා. එතකොට තේරෙනවා අර උග්‍ර වේදනාව නිරුද්ධ වේගණ යනවා. එහෙම නැත්නම් ඡේ වීගණ යනවා. වැය වීගණ යනවා. අන්න එදාට යෝගාවචරයට මේකේ මුල දැක්කා මැද දැක්කා අග දැක්කා කියලා මේ අවස්ථා තුන දකින්නවා කියන එක සාමාන්‍ය සම්මතයේ ඉන්න සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි සාමාන්‍ය යෝගාවචරයෙකුත් නේ බරපතල ඊවසීමක් සහිත ලොකු ව්‍යායාමක් දරපු යෝගාවචරයෙකුට තමයි මේක දැක ගන්න පුළුවන්. අන්නේ විදිහට මේ යෝගාවචරයට දැනගන්න පුළුවන් මේ වේදනාව කියන්නේ මේකයි මේ කයේ ඉන හැටි මෙහෙමයි. ඔය රස් දෙනවා එනකොට වෙන එකක්. උපුරු ගහනකොට වෙන එකක්. නැත්නම් කූඹි දුවනවා වගේ වෙනකොට වෙන එකක්. වතුරට දුමිනවා වගේ වෙනකොට වෙන එකක්. හෙල්ලෙන්න පැද්දෙන්න පටන් ගන්නවා වෙන එක. ඔය විදිහට එක එකනට මේ බැලන ගති අනිශ්චිතතාව එන් බලාපොරොත්තු නැති දේවල් එන්න පටන් ගන්නවා. ඒ එනකොට හොඳට ඒක දිහා බලලා මුල්ල පටන්ම අත ගාගෙන ගිහලා ගොරෝසු තැනටපත් වෙලා අනිත් පැත්තෙන් ගෙවම් කරන පැත්තට යනවා බලන්න පුළුවන් නම් ආට මේ වේදනාවේ මුල මැදාග දකින්න. ඉතින් ඒක සරුවත් යනවාසේ චතුරාර්ය සත්‍ය දර්ශන දේශනා කරන්නේ මැද වේදනාව මැද ගැන කතා කරන කියනවා ඒවං වේදනං අභිඥාය. මේක තමයි වේදනාව. ඊට පස්සේ වේදනාවේ මුල ගැන කතා කරන කියනවා ඒවං වේදනා සමුදයං අභිඥාය. ඊට පස්සේ ගෙවම් කරන පැත්ත බලනකොට කියනවා ඒවං වේදනා නිරෝධං අභිඥාය. මේක ඕනම වෙලාවක වන්ට ආස්වාද ප්‍රසවාස උනත් අල්ලනකොට ඉතලා ගොරෝසු ආස්වාද ප්‍රසවාස අල්ලලා ඒකේ හිත නැවත නැවතත් එන බවට විශ්වාසය ඇති කරන මූණට මූණ දාලා එතනදී තමයි ආස්වාද පටන් ගන්න පැත්තට පිටියොම කරන වටිනේ. ප්‍රසවාසය පටන් ගන්න පැත්තට පිටියොම කරනවන්නේ. ඒක තමයි බුදුහාමරංග උපදේශය. මේක කරගෙන කරනකොට සාර්ථක වෙනකොට ආස්වාසියේ ගෙවෙන පැත්ත ප්‍රසවාසයේ ගෙවෙන පැත්ත බලන්න පුළුවන් වෙන එක ඒක ඒ සාර්ථක ප්‍රයත්නයේ ලැබිච්ච ප්‍රතිඵලයක්. වේදනාවේ තොත්තර. මේ විදිහට දුක් වේදනාවේ මුලැමැදාග දකින්න යෝගාවචරයට විශේෂයෙන්ම බරපතල වේදනාවක් හරහා ගිහිල්ලා ඒ වේදනාව උච්ච අවස්ථාවටපත්ලා ඒක නිරුද්ධ වෙන පැත්ත දකින්නකොට හරියට ඇනිච්ච උලක් අයින් කරන්න වගේ ඒක දුක් වේදනාවේ තුනිවීම කියලා කියන්නේ සුඛ වේදනාවක හටගන්මක් වෙනවා දුක් වේදනාවක පටන් ගැනීම සහ මැද ඒකේ විපරිණාමය කියන දෙක දුකයි. නමුත් ඒක ගෙවම් කරන හැටි බලා ඉන්නකොට තාමත් තියෙන දුක් වේදනාව ගෙවම් වෙන එක තමයි ඒක සැපකට තමයි වැටෙන්නේ. ඒ නිසා යම් තාක් යෝගාචරය භාවනා ජීවිතයේ අපහසුතාවලට විඳලා ඒවට නොසැලී ඒකේ මුලැමැදාක බලන්න ගියොත් ඒහා සමාන සුඛ වේදනාවකට විවෘත කරනවා. එතනදී ඒ සුඛ වේදනාව එනකොටත් මේකේ මුල මෙහිමයි මැද මෙහිමයි යක මෙහිමයි කියලා බලන්න පටන් අර ගන්නකොට ඒ යෝගාවචරයට මේ වේදනාව සැප වේවා දුක් වේවා දුක් වේදනාව නම් මුලයි විපරිණාමයයි දුකයි ගෙවෙනකොට සැපයි සැප වේදනාවක් නම් මුලයි විපරිණාමයයි සැපයි ඒක ගෙවෙනකොට දුකයි එතකොට පේන්න පටන් අර ගන්නවා මේකේ නොදක්ක පැත්තක් මේ සංසිද්ධියක සැප දුක දෙකම නැතුව මොනම සංසිද්ධියක්වත් ලෝකේ නැහැ සැප පමණක් ඇති මොනම දෙයක්වත් ලෝකේ නැහැ. දුක පමණක් ඇති මොනම දෙයක්වත් ඇති නැහැ. ඇත්තටම කියලා බලනවා නම් මේ දිගේ 150ට 50ට තමයි තියෙන්නේ. රජුරවණක් තියෙන්නේ එච්චරයි, හිඟන්නටක් තියෙන්නේ එච්චරයි. වෛද්‍යවරයෙක් තියෙන්නේ එච්චරයි, ලෙඩටක් තියෙන්නේ ඔච්චරයි. අම්මලට තාත්තට තියෙන්නේ ඔච්චරයි, දරුවන්ට තියෙන්නේ ඔච්චරයි. ගුරුවරුන්ට තියෙන්නේ ඔච්චරයි, ශිෂ්‍යයන්ට තියෙන්නේ ඔච්චරයි. මොත් මේ තියේදී තමයි මේ බ්‍රාහ්මණ කුලයක්, ශාස්ත්‍රීය කුලයක්, වෛද්‍ය කුලයක්, ශුස්ස කුලයක් කියලා හදාගෙන, ඉතින් මේ පන්ති ભેද හදාගෙන මේ ලොක්ක මේ පොහසතා කියාගෙන මේ දුප්පතයි කියලා කිව්වට හරියට බෙදලා බලනකොට මොන්නම වෙනසක්වත් දෙන්නේ තුල ඇත්තෙම නැහැ. මේක කියනකොට උඟ දෙනෙක් කැමති නැහැ. නෑ අපි එහෙම නෑ අපි ඒක උසස් එහෙම නැත්නම් අපි පහත් කියලා කියා ගැනීම තමයි ඔය හීනමානයයි අදිමානයයි කියලා කියන්නේ. එක දවසක් රජ කෙනෙකුට ඇතිවලා තිනවා භයානක රෝගයක්. ඒ රජුරවන්ට සියලු සැප සම්පත් තියෙනවා. රාජමාලිගාවක් තියෙනවා, අන්තපුරයක් තියෙනවා, කෑම තියෙනවා, ඔක්කොම තියෙනවා. නමුත් උදේ පටන් ගත්තාම හැන්ද වෙනකන් එක දිගටම ඉෂේකක්වත් තියෙනවා. ඉතින් নানা ආකාර රාජකීය වෛද්‍යවරු ඇවිල්ලා নানা ආකාර බෙහෙත් කරනවා. දැන් රජුරවන්ට තීත්ත වෙලාලු මොන බෙහෙත කිරුවත් ඔය ඉෂේකක්කම තියෙනවා. ඊට පස්සේ සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් ඇවිල්ලා කිව්වලු බලලා රටේ ඉන අන්තිම දුප්පත් මිනිහාගේ කමිස ඉල්ලගෙන අඳින්න ගිහවල සනිපෙනවා කියලා. හැබැයි සතුටෙන් ජීවත් වෙන මිනිහෙක්ගේ දුප්පතක් වුණත් කම නැහැ ෂර්ට් එක ඇඳපු ගම සනිපෙනවා. මේක මේ නිකන් සයිකොලොජිකලි නැත්නම් මානසික රෝගීන්ට කරන පොඩි ට්‍රික් එකක්. මේ රජුරු අනවර ගැහවලු ඇතුළු නුවර කවුරු හරි මේ රටේ මේ සැපට ඉන්න සන්තෝෂෙන් ඉන්න කෙනෙක් ඉන්නවාද කියලා. අන්තපුරේ එක්කෙනෙක්වත් නැතුව කොටුකාපේ ඇතුලේ සැපෙන් ඉන්නේ. ඒක තමයි ඉන්නේ කැබිනට් එකේ කට්ටියයි, පොලිස්පති, එදින්දාමෝ. අග්‍ර විනිශ්චයකාරතුමයි සේරම ඉන්නේ ඇතුළු නුවර එක්කෙනෙක්වත් නැහැ සැපෙන් ඉන්න කට්ටිය. මේ රජුර හිතුවල බලනකොට මට විශේෂ එකක්මක් කියලා මං හිතන්නේ බලනකොට හැම එකක්ම එකක් ඉසි එකක්මක් රජුරවන්ට. ඇයි මේ මෙච්චර ඔක්කොම සැප සම්පත් දීලා ඔක්කොම කරලා එක එක සතුටේ. ඊට පස්සේ කවලු පිටිනුවර හොයන්නේ කියලා. පිටිනුවර අනබෙර ලැබවලු දවස් 3ක් ගියාලු කවුරක්වත් නැහැ. ඊට පස්සේ වැඩේ වෙන්න ඕන නිසා ගම්මානදී ගිය අන්තිමට අනබෙර කාර්යව ගහනකොට ගොයියෙක් ගොම්මන් කරේ කුඹුර වැඩ ඉවර කරලා නගුල හොදාන කර තියාන යනකොට අනබෙර කාර්යයක් කරනවලු අසව් අසව් අපේ රජුරවන්න මේ රටේ සතුටින් ජීවත් වෙන මිනිස්සුක් අවශ්‍ය වෙලා තිනවා. කවුද සතුටින් ඉන්නේ? අර මිනිහා කවලු ඇයි මිනිස්සු මම හරි සතුටින් ඉන්නේ කියලා. මොනජකල් දවස් 7ක් මේ රටේ ඇවිද්දා කිසිම දවසක මිනිහෙක් සතුටින් හිටියේ නැහැ. උඹ සතුටින් ඉන්නවනම් වර යන්න රජමාලිගාවට. ඉතින් ගොවියා එහෙම ගිහිල්ලා තියෙනවා. ඊයරපත රජුරෝ සතුටුනාලු අඩු ගානේ දවස් 7කට පස්සේ රටේ සතුටින් ඉන්න මිනිහෙක් ඉන්නවා දැකලා. ඉතින් රජුරෝ බොහෝම ප්‍රසාද දීලා කන සතුටු ප්‍රකාශ කළකොට මම සතුටු වෙනවා මේව කෙනෙක් නිසා මම කරන්න තියෙන්නේ මට උඹේ ෂර්ට් එක අරගෙන යඳ ගන්න ඕනේ ඉසිකක්ම සමත වෙයි මම හිතන්නේ මම කවදාවත් ෂර්ට් එකක් අඳ නැහැ ඔන්න රටේ සතුටින් ඉන්න මිනිහගේ හැටි අපි හිතනවා සතුටින්ම හිටින්නේ මේ රටේ තියෙන හොඳම ෂර්ට් එක අඳින මිනිහට කියලා කවදාකවත් ওই පන්ති ભેදේවත් කුල ભેදේවත් මොකක්වත් සතුට නැහැ ඒ සතුට තියෙන ওই වස්තු කොට ගහ ගන්න තැන නම් නෙවෙයි නෙවෙයි නෙවෙයිමයි. ඒ නිසා අපිට මේ භාවනාව හරහා සැපක් ඉවර වෙන්නේ දුකෙන් දුකක් ඉවර වෙන්නේ සැපෙන් නම් හැම කෙනෙකුම ඉන්නේ ওই එක එක තට්ටු මාරුවක මිසක්කා දෙන්නෙක් අතර විඳමනේ වෙනසක් නැහැ. මොකද අපි අන්තිමටම යනකම් මේක පිළිගන්න ලෑස්තිත් නැහැ. නමුත් සමාජයේ තියෙන එකක් තමයි සමාජ ධර්මී හදාarලා බලනකොට අපි මේ මිනිස්සුත් එක්ක අමංකව කතා කරලා බලන්න හැම කෙනෙකුටම නා කතාවක් තියෙනවා කියන්නේ. හැම කෙනාම ඉන්නේ ඒක විකුණ ගන්න. ඔයා ඕන දෙයක් කියන්නේ මං අහගෙන ඉන්නේ හැබැයි ඉවරලා මං ඉන්නේ අහන්න ඕනේ. ඔච්චර තමයි අපේ තියෙන ගනුදෙනු. වෙන්න මොකක්වත් නැහැ. මං ඔයා කියන දේ ඕන දෙයක් මම අහගෙන ඉවර. ඉවරෙච්ච ගමන් මං කියන්නේ අහන්න ඕනේ. එහෙමනම් ෂෝප් මිත්‍රයා. මේකටවත් අපිට මේ රටේ මිනිසුත් එක්ක අපි කතා කරුවට මේ තරමකවත් අපිට වෙලාවක් නැහැ. තීරුම් අරගන්න මේකේ එක එක සතුටින් නැහැ කියන එක තේරුම් ගන්න. අපි හිතන්නේ මේ මේ උපාධි තියාගෙන මේ මේ නිලධරණ මේ මේ දේවල් සතුටින් ඉන්නයි කියලා. සම්පූර්ණ අනිපැත. සම්පූර්ණ අනිපැත මේ සමාන වෙන එකේ තියෙන ලොකම වාසිය ඕකයි. මහානෙච්චම හැම කෙනෙක් එක්කම ඉන්න පුළුවන්. එන්න වෙනවා. රජුන් එක්ක කාපට් එකේ යන්නත් වෙනවා රටුන් එක්ක සාමාන්‍ය බෝක්කක් උඩ ඉඳගෙන බුලත් ටිකක් කන්නත් වෙනවා. මේ මහානකම කියන්නේ ඕගොල්ලෝ හිතනට වඩා විශාල පරාසයක්. ඒ පරාසයේදී හැම කෙනෙක් එක්කම අපි කියන සාමාන්‍ය කරන බොක්කෙම ඇසුරු කරනවා නම් එක එක්කත් මේ ලෝකේ සතුටින් නැහැ. අපමට ওই කියන සංගය සතුටින් නැහැ. නමුත් ඒක උඩ තේරෙනවා මේක මේ භයානක රෝගයක් තියෙන්නේ අපි මේ පරයාගෙන එක එක කඹාගෙන යන්න හදලා මේ සල්ලි හම්බ කරන්න හැදුවට කුට්ටි කඩා ගන්න හැදුවට ඒ සඳහා දරන වේදනාවේ මොන තරම් දුකද තියෙන්නේ. ඒ සමහර හිතනවා මේ වැනි සමාජ ධර්මයක් තිබියදී අරණ්‍යගත වෙලා රුක් මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා මේ සමාජ ධර්මයේ කෙසේනම් ඉගෙන ගන්නද කියලා. සාරණ්‍යගත වීමට මේක පෞද්ගලික වැඩක්. ඒ නැත්නම් ආත්මార్థකාමී වැඩක්. හරියට ධර්මය අවබෝධ කරන රටට යන්න ඕනේ. නමුත් මේ වේදනා ජයසිකයේ දිග යනකොට ওই ලෝකේ තියෙන ධර්මතාවය තමයි තේරෙන්නේ. සැප කිව්වට ඒකේ සැපක් නැහැ. දුක කිව්වට ඒකේ දුකක් නැහැ. ඒ නිසා මේ සැප දුක දෙකේ මුලැමැදාක දකින්න ඉගෙන ගන්නවා නම් ඒ යෝගාවචරයට තේරෙයි විශේෂයෙන් මේ අනුශේ ධර්ම වල තියෙන මවාපෑම නැතුව මේ දෙක එකිනෙකට ප්‍රත්‍ය වෙලා තියෙන්නේ දුකට සැප ප්‍රතිපක්ෂ වෙනවා සැපට දුක ප්‍රතිසක්ස වෙනවා දුකට සැප ප්‍රතික්ෂණ මේ දෙන්න නැතුව කවදාකවත් දෙන්නට ජීවත් වෙන්න බෑ දුකකින්තර සැපකුත් නැහැ සැපකුන්තර දුකකුත් නැහැ නමුත් මේ එනේන සැප මේ එනේන දුක සාදරව මුලැමැදාග බලන අසලුව බලාගෙන හිටියොත් ඒක පැයක ඒ යෝගාචර බෙනේවි මේ සැපයි දුකයි සහිත කාලය මුළු ඉන්න පැයෙන් විනාඩි 5ක්වත් නැහැ. අනික් වෙලාවේ තියෙන්නේ සැපටත් දුකටත් නැති මොකද්දෝ තන. ඒක නිසා සරුවචනාංශයේ මේ සැප දුක දෙක පිළිබඳව ප්‍රතිම සුවිශේෂී අධ්‍යයනයක් කරුවට පස්සේ පෙන්ලා දෙනවා මේ සැපේ ඉඳලා දුකට මාරු වෙන තැන දුකේ ඉඳලා සැපට මාරු වෙන තැන අතරමැද කැලලක් තියෙනවා. ඒක මොනම විදිහකින්වත් සැප කියන්නත් බෑ දුක කියන්නත් බෑ. හැබැයි කවදාකවත් මේ සැප හරහා දුක හරහා අවබෝධය තුලින් මිස මේකට විවෘත වීමක් සාමාන්‍ය මේ පෘථග්ජනයාගේ භාවනා නොකරන එක කවදාකවත් වෙන්නේ නැහැ. එනිසා මේ භාවනා කරන කෙනෙකුට හම්බෙන පය හැප්පිලා වගේ හම්බෙන අතුරුඵලයක් තමයි මේ දුක ආවට පස්සේ තද දුක් වේදනාවක් නැගිටලා සක්මනට යනවා ඊට ආයවිල්ල වාඩි වෙනවා. කවදා හෝ ඒ දුක් වේදනා ඉවරන ඉවර වෙනකම් පොඩි එකක් හරි කමන්නේ. බලාන හිටියොත් ඒ ගෙවන් වෙන වෙලාවේදී ඒ අඩුගානේ දුක නැති බව වටහා ගන්න පුළුවන් වෙනවා දුකට ඇති द्वේෂය නම් වූ द्वේෂ අනුසය අඳුනනවා. ඒ නිසා දුක් වේදනාවක් එනකොට මේකේ තියෙන අමහිරි භාවය හරහා මේ දුක් වේදනාවට නොවේවා කියලා ඇතිවෙන මේ ද්වේෂානුසය නිසා අපිට දුක් වේදනාව ගෙවම් කරනකොට ඇති වෙන සැප අඳුනා ගන්න තරම් විවෘත මනසක් නැහැ. ඒකෙන් සැපක් ආවට පස්සේ ඒකට තියෙන සාදර බව කොච්චර අපිව මන්මත් කරනවද කිව්වනම් ඒ සැප ඉතුරු කරලා යන මේ පැංගිරි ගතිය, ඇඹුල් ගතිය, දුක් ගතිය දැක ගන්න විදියක් නැහැ අපිට. මොකද අපේ හිත රාගානුසයෙන් ආතුර වෙලා. එතකොට යෝගාවචරයට දැන් සැපක් එනවත් එක්කම අනිවාර්යයෙන් මේකත් එක්ක එන ද්වේෂානුසයත් දුකක් දුකක් වෙනකොට තියෙන ද්වේෂානුසය සැපක් වෙන තියෙන රාගානුසයත් අවබෝධ කරනවා කිව්වා මේක කායනුපසනටදී හුඟක් සවිස්තර භාවනාවක් වඩපත් වෙනවා කායනුපසන හරි අඩුයි ඔය අනුසය සෙල්ලම නැතුව නෙවෙයි ප්‍රකට නැහැ අදහස් කරන්නේත් නැහැ භාවනාවේදී වේදනානුපසන අනිවාර්යයෙන්ම සදාන එතකොට මේ අනුසය ධර්මයේ අවබෝධ කරගෙන භාවනා මෙනෙහි කරන්න ගියොත් ඒ යෝගාචර මෙනෙහි කිරීම දෙතෑවර කරන්න වෙනවා එකක් තමයි දැන් ආනපන කරන්නේ එක පේන්නේ. ඒ වුණාට මේ කකුලේ පුපුරු ගන්න වේදනාවක් එනවා. ඒකට මේ යෝගාවචරයට මේ පුපුරු ගන්න තැන ආනපන තිබුණ තැන නාසිකාග්‍රේ නම් බිම්බි මැකලින් බලපෑකන උදේ බලහිට එතනින් හිත ගලවලා අර වේදනාව තියෙන තැනට යවන්න වෙනවා. යවලා මේ වේදනාවේ ස්වභාව ලක්ෂණ කපන්න වගේ, පුච්චන්න වගේ, අනින්න වගේ මේ ස්වභාව ලක්ෂණ බලන ගමන් මේකට නුරුස්නා ගතිය මේ වේදනා මෙනෙහි කරන්නේත් නැද්දකින් නොපතන් නොදොමකින් කියන අදහසින් බව. ඔය කමටහන් සුද්ධ කරන්න යනකොට ලියන ඒවායිද හොඳට පේන්න තියෙනවා වේදනාවට කොච්චර ආදරෙන්ද අත ගන්න කියලා. අල්ලන තාලෙන් අතින් කීයකි මොකක් මොකක්ද අල්ලන්න හදන කියලා. එහම සුඛ වේදනාවක් වෙන එක අනිත් පැත්ත. ආන මේ දෙක වෙන් කරගත්තයි කියලා කියන්නේ යෝගාවචරයේ විශාල නිකම් පිපිඤ්ඤ gediya කරන චිත්ත ඇරියා වගේ. එහෙම නැත්නම් කිහිල් gediya කරන ඉදෙන් ආවට පස්සේ පොල් ලෙල්ල ඇරලා කෑවා වගේ. ඉහිලිල්ල හරින් නැතුව කෑවොත් සෑහෙන වෙනසක් තියෙනවා. අපි පිංජක දිය ගන්න තිත් හරින් නැතුව ගත්තොත් සෑහෙන වෙනසක් තියෙනවා. තිත් ඇරියට පස්සේ වෙනසක් තියෙනවා. අන්න වගේ යෝගාචරය මේ වේදනාවේ මේ දෙක අයින් කරුවට පස්සේ ලැබෙන ප්‍රධානම ලාභය තමයි පරියංකේදී වේදනාවක් නොවිඳින සැපත් නොවන දුකත් නොවන නැත්නම් නොදුක් නොසුව වේදනාවක් කියන එකට යෝගාවචර නිකම්ම දැක් වෙනවා දක්කන ගතියක් තියෙනවා. එදාට තමයි තේරෙන්නේ වේදනාව කියන එක විශාල මාත්‍රකාවක් මේකේ අන්තිම කෙලවරවල දෙක තමයි සැප දුක කියන්නේ විශාල මැද හරියක් තියෙනවා අදුක්කම සුඛ වේදනා කියලා අන්න ඒක දැනගත්ත දවසේ ඒක සමාදම් වෙනවා නම් එහෙම නැත්නම් ඒක තියෙන වෙලාවේදී මම දැන් ඉන්නේ අදුක්කම සුඛේ කියලා දන්නවනම් ඒ යෝගාචරයකට ඉසුඹුලන තනක් වඩපත් වෙනවා ඒක. විස්රාම වෙන තනක් වඩපත් වෙනවා. විවේක ස්ථානයක් වඩපත් වෙනවා. උද්දේ කලාව වෙන ගතියක් තියෙනවා. ඉතින් අසත්පුරුෂයාට පේන්නේ මේක නීරසකමක්, අම්මැලිකමක්, නිදිමත ගතියක් කිසිම දෙයක් මොකුත් නැහැ නිකම්ම නිකන් මේ ලැබූ යල කෑවා වගේ. පතෝල මාළුවක් වගේ. නමුත් දුක නෑ සැප නෑ කියන එක අවබෝධ කරලා මෙතනදී මේක අවබෝධ තේරුම් ගත්තට පස්සේ ඒ යෝගාවචර තියෙනවා මේ අවිද්‍යාවේ තරම. මේ අවිද්‍යානුසීලම එක විරුද්ධ වුණේ නෑ. ඒක අවිද්‍යාවකින් තොරව මේක දැක ගන්න පුළුවන් නම් දැන් යෝගාවචර දන්නා මෙන්න මේක දන්න මිනිහා සත්පුරුෂයා මෙයා කල්යාණ මිත්‍රයා මේක හම්බෙන තැන මට භාවනා හරියන තැන මේ මේ කෙරුවොත් මට මේක හම්බ වෙනවා නම් ඒ උපක්‍රම මම කරන්න ඕනේ. ඔන්න ඒක නිසා භාවනාවේ සුපටිපන්න භාවය හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ දේ දිනු කරමින් ඒ දේ ප්‍රගුණ කරමින් වැඩි කරමින් ගමන් කරන මාර්ගය යනවනම් ඒ යෝගාවචරයට ඒ පාරේ යන අනෙකුත් කල්යාණ මිත්‍රයන් ඒ පාරේ යන අනෙකුත් Tamanට වැඩිමහල් දක්ෂ ඇත්තෝ ඉතින් පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ තේරෙනවා මේ කට්ටෙම නැත්තම් මේ පණින පැම්මෙම තේරෙනවා මේක කෙලවරට ගිහිලා සම්පූර්ණයෙන්ම සැප දුක එනකොට සැප දුක වශයෙන් අදුක්කම සුඛ එනකොට අදුක්කම සුඛ වගේ දන්නා වූ රහතන් වහන්සේගේ හිත කොහොම හිටීද කියන එක. සුගත වෙලා නැහැ නමුත් ඒ සුගතෝ කෙනෙකුගේ ස්වභාවයේ තමන් දක්වපු තමන් ලබාගත් අත්දැකීම හරහා යෝගාචර සාමාන්‍ය ගැම්මක් ගන්න පුළුවන්. නමුත් උඟ වෙලාවට මේක අත්දින ගන්න බැරි වෙන්නේ මේක සැක කරන නිසා. මේ හම්බෙච්ච ස්පාසුව මේ හම්බෙච්ච විස්රාමයේ සැක කරනවා. සැක කරලා මම දැන් හරියද මම වැරදිද මම දැන් මොකද කරන්න ඕන කියලා අවුල් කරගන්නවා. නමුත් මේ අදුක්කම සුඛෙත් තියෙනවා මේක මුල මේක මැද මේක අග කියලා එකක්. ආන්නේ විදිහට පරාසය හොඳට යෝගාවචරයට දැක් ගන්න පුළුවන් නම් යෝගාවචරයට මේ මට්ටම් තුන දැන ගැනීම වේදනාව පිළිබඳ අවබෝධය ඊට පස්සේ සැපක් ආවනම් මේක ගෙවෙන හැටි. දුකක් ආවනම් ඒක ගෙවෙන හැටි. අදුක්කම සුඛයක් ආවනම් සැපර දුකට මාර්ගිල මාරු වෙන හැටි කියන මේ <clears throat> ගෙවම් කරන මාර්ගය ගෙවෙන පැත්ත බලන එක තමයි මධ්‍යම ප්‍රතිපදාව එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියලා යෝගාවචරයට ඒක හිත වද්දා ගන්නවා කියන එක මම හිතනවා යෝග ජීවිතේ <clears throat> ඉතාමත්ම වැදගත් ආකාරයක්. මොකද නැත්නම් අපි සැපසොයන මාර්ගික වැටලයි. නමුත් මේක ජීවිතයේ රුචි අරුචිකම් වල පෞරුෂත්වයේ පැහැදිලි අඩියට බැස ගැනීමක් සිදු වෙනවා. හැබැයි කොච්චර භාවනා කරත් මෙතෙන්ට නොයන යෝගාවචර 90 ගානට වැඩි. මේක මොකද්ද කියලා තේරුම් ගන්න බැරි. ආන ඒ නිසා හේ තේරුම් අර ගන්න ඕනේ මේ සුගත ගුණය ඇයි ඒ තැන් වල තියෙනවා. නමුත් මේක ලැබුණත් අඳුනා ගන්න නැතිකම නිසා ඒකට වෙනම නම් වෙන්නේ කෙනෙහිල්ල තමයි. යම් කිසි කෙනෙක් ඒක දැනගෙන මේ <clears throat> සුපටිපන්න ගුණය හරහා සුගතයන් වහන්සේලා මෙන්න මේකයි අගය කරන්න කියලා එතෙන්ද ගිහිල්ලා ඒක දිනු කරන මාර්ගයට වැටුණා නම් එයාට කියන්න පුළුවන් එයා මේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදා මාර්ගයේ අඳුරගෙන වඩනවා කියලා. මේ හරියදී කමඨං සුද්ධ කිල්ල හරි වැදගත්. හරියටම දැනගන්න වෙනවා කතා කරලා මේ එනේ එනේ එනේ විදිහට අර එන සැපක් හෝ වේවා දුකක් හෝ වේවා උච්ච තත්ත්වයටපත් නැක ගෙවන් වෙන පැත්තේ තමයි නිවන් මාර්ගේ තියෙන්නේ. ආන්නේම් බලන ඉන්නවනේ ඒ දුකක් ඉවර වෙච්ච වෙලාවේ සැපක් ඉවර වෙච්ච වෙලාවේ අදුක්කම සුඛයක් ඉවර වෙච්ච වෙලාවේදී විශාල හිස් තැනකට ගිහිල්ලා වැටෙනවා. ඉස්පාසු තැනකට වැටෙන්නේ ඒ ඉස්පාසුව විමුක්ති භාවයක් වෙනවා. මේක සමාහට නිබ්බිදා කියන වචනෙම සඳහන් කරලා පෙන්නනවා. වින්දනයක් තිබිලා වින්දනේ නිර්වින්දන தත්ත්වයට යනවා. එහෙම නැත්නම් දැවිල්ලත් ඇවිල්ලත් තිබිලා ගෙවම් කරන தත්තරන. ඒ අනුව බලනකොට සැප කියන්නේ දැවිල්ලත් ඇවිල්ලා දුක කියන්නේ දැවිල්ලක් තැවිල්ලක් අදුක්කම සුඛ වේදනාව පවා වෙනස් වෙන ගතිය නිසා අර දෙකට වැඩිය හොඳ වුණාට ਸਰවඥාන්සේ පෙන්ලා දීලා තිනවා ඒක පවා අභියෝගයකට ලක් වෙලා තියෙනවා අදුක්කම සුඛ වේදනාව පවා අභියෝගයට ලක් වෙලා තියෙන නිසා යෝගාවචර ඒක ගන්නවා හරියට ඒ ගොඩට පැනීම සඳහා ගන්න මේ බිනුන් තටාකේ පිනුම ගහන්න ඉස්සෙල්ලා අර ඩයිවිං බෝඩ් එකේ කෙලවර වගේ ඒක තියාගත්තට මේකම පණින්න වෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය යෙදී ඉන්නවනම් ඒ යෝගාවචරයට ඉඳගෙනම භාවනා කරන්න වෙන්නේ. සක්මනේදී පමණකුත් නෙවෙයි. එදින්දා වැඩ කරනකොටත් එන එන වේදනාවේ සැප මෙහිමයි දුක මෙහිමයි කියලා තේරුම් අරගෙන ඒකේ ගෙවන් වෙන පැත්ත බලන්න තරම් Tamanට ඉවසීමේ ශක්තියක් තියෙනවා. මේකත් සප්‍රමාදයේ ලක්ෂණ. සතියේ ලක්ෂණයක්. අවබෝධ කරගන්න වෙලාවේදී විනිශ්චයකටපත් වෙන්න යන්න එපා. විනිශ්චය වෙනුවට හොඳට කාරණා කාරණා සලකලා බලලා ඒක ඒක විසින්ම ගෙවෙන තැනට ගිහිල්ලා මේක දිහා ඊ타මත්ම සාදරව ඊ타මත්ම සාවධානව බලන්න ඕනේ මම හිතනවා මේකට තියෙන ප්‍රධානම බාධාව අද තියෙන වෛද්‍ය ශාස්ත්‍රය කියලා. කිසිම වෛද්‍ය ශාස්ත්‍රයක් ඉඩ දෙන්නේ නැහැ මිනිසෙකුට ලෙඩක් හැදිලා ස්වභාවයෙන් සනීප වෙයි. අතරමැදි ඇඟිලි ගන්න. ඇඟිලි බහලා කියනවා ඔක ගෙවෙන හැටි බලන්න ඕනේ උඹ නෙමෙයි උඹේ වෛද්‍යවරයයි කියලා. උඹට උපස්ථායකයයි කියලා. මේකෙන් අපිට මානවයාගේ තිබුණ ප්‍රධාන මානවයාගේ තියෙන මේ ප්‍රතිශක්තිය වැඩිීමේ ක්‍රමය ඉවසීමේ ශක්තිය කොන්තරත් බාර ගන්න තියනවා අද වැඩියෙන්ම ඒ නිසා ලෝකේ වේදන් වෙන්නේ වේදනා නාශක. එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය කාරක. ඒ නිසා මේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකයි මත්කුඩු ජාවාරමය අතර කිසි වෙනසක් නැහැ. ඔය දෙකෙන්ම කරන්නේ එකමයි මෝෆින් තමයි දෙකෙම තියෙන්නේ. මොකද වාසනාවට අවාසනාවට සරුවචනන්ත හිටපු කාලේ මම නොතිබුණා නෙවෙයි සුරා වේදක් තිබුණා. නමුත් මෙච්චර ව්‍යාපාර ජාත්‍යන්තර ව්‍යාපාර මේ බිස්නස් එක පටන් ගන්න තිබුණේ නැහැ. ඒක තිබුණේ බොහොම බොහොම පොඩි පොඩි මට්ටමේ තිබුණා. ඒ නිසා අද කිසිම කෙනෙකුට වේදනාවක් රෙඩක් ඇති වෙන හැටි, පවතින හැටි, නැති වෙන හැටි දැක් ගන්න වෙලාවක් නැහැ. ඒ නිසා ඔය ස්වභාවික වෛද්‍ය ශාස්ත්‍ර ගැන කතා කරනකොට කියනවා මේ හෙම්බිරිස්සාවකින් ලෙඩේ බෙහෙත් කෙරුවොත් දවස් 6න් නතර වෙනවා කියලා. බෙහෙත් නොකරොත් 4න් නතර වෙනවා කියලා. අපි ගිය ගාම වෙදකම් කරන්න පටන් ගන්න වෙදකම් කෙරුවොත් අනිවාර්යයෙන්ම දවස් 6ක් යනවා. මොනවත් නැතුව හිටියොත් දවස් 4න් සනීප වෙනවා. මේව කවදාකවත් උගන්වන්න යන්නේ නැහැ. මොකද උගන්වුවොත් බේත් විකිනින්නේ. බුදුරජාන් වහන්සේ මේ කැලේ ඉන සංඝයාට උන්වහන්සේ දීලා තියෙන්නේ මේ ඊවසන ගුණයත්, තමංගේ පූචිමුත්ත බේසද්‍යත් පාවිච්චි කරගෙන මේ කාගේවත් දොසක් දකින්නත් එපා අඩුම ගාණ. මේ වෛද්‍ය ශාස්ත්‍රය වෙන මේ විෂ බීජ නාශනය කියන පිළිකාව දාගන්නත් එපයි කියලා. අපිට දැන් තියෙන ප්‍රධාන වෛරයක් නෙමේ විෂ බීජත් එක්ක. මේ විෂ බීජනේ අපිට ගහන්නේ. ඉතින් අපි විෂ බීජ නාශක පාවිච්චි කරමු. ඔය හැම විෂ බීජ නාශකයක්ම මනුස්සයරත් විසයි. ඒ විෂ බීජ ශරීර බර අඩු නිසා වහාම මැරෙනවා. මනුස්සයරත් ඒ අවශ්‍ය බර ඇඟට වැඩිච්ච දවසේ ඉඳපු ගමන් මැරලා යනවා. මේකට හේතුව තමන්ගේ ප්‍රතිශක්තිය අඩුවීම කියලා මේ එන පුංචි පුංචි වේදනා ඉවසා දරා ගන්න නැතුව මට නම් හරිම සැකයක් තියෙනවා මේ දුක්ඛ සත්‍ය කවදා අවබෝධ කරයිද කියලා. ඒ යෝගාවචර නගන මැසවිලිත් එක බලනකොට මේගොල්ලන්ට ඇත්තටම ඕනකමක් තියෙනවද කියලා දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. මේගොල්ලන්ට ඒකට ඕනලා තියෙන්නේ මේ බෙන්ස් කාර් එක ගිහිලා සුගත ගතිය නෙවෙයි යන්න ඉතින් බෙන්ස් කාර් එක ගිහිලා තමයි මේ නිවන අවබෝධ කරන්න හදාන්නේ. මේ නිසා වෙන්න ඇති බුදුහාමුදුරෝ රජ කුලයක ඉපදිලා හිඟන්නේගේ මට්ටමටපත් වෙලා හිඟන්නේක් වශයෙන් බුදු නිවන අවබෝධ කරලා දුන්නේ ඔය රජ කුලයේ ඉඳදී ගන්න පුළුවන් එකක් නෙවෙයි මේක. හිඟන දැන ඉඳලා ගන්නත් බෑ මධ්‍යම ප්‍රතිපදාය කරන්න තියෙන්නේ. ඒ නිසා අද තියෙන භාවනා ලෝකයේදී බලනකොට භාවනා මධ්‍යස්ථානදී බලනකොට ඒවා ගමන් කරන පැත්තදී බලනකොට මොකද්ද සංකර භාවයක් තියෙනවා. මේක සමහරු විග්‍රහ කරන මේ මහා සුපිරි ජාතිකේ බුද්ධ ආගමේ පිළිහිමක් විදියට. ඉස්සර දිනුන පුළුවන් තරම් වස්තු භෝග අයින් කරලා කැලේකට ගිහිල්ලා ලද දෙයින් සතුටු වෙලා ඒ අනුව යන ගමන. දැන් නෑ. දැන් ඒ වෙනුවට අපිට ඕන විදිහට මේක සකස් කරන්න හදන්න පටන් ගන්නවා. ඒක ඉතින් පිනට ලැබෙනවා නම් ඇති දෝරේකුත් නෑ. ඒකට ඊර්ෂ්‍යා කරන්න නරකයි. හොඳට මතක තියාගන්න කොච්චර જાති අපි සැලසුම් කරත් Tamanට ලැබෙන්න ඕනේ දුක හරියට විෂයිද විස යොදපු ඊතලයක් ඈත ඉඳලා විදින්න වගේ ඔක්කොම සැපතියෙදි ඇවිල්ලා වදින. ඔක්කොම සංවිධාන තියෙදිත් වදින. ඔක්කොම සැප පහසුකම් තියෙදිත් වදින. ඉතින් ඒක දරා ගන්න බැරි නම් එයා කවදාකවත් හිතන්නේ මේක මට වැදිලා මේ වේදනාව ආවේ මේ වේදනානුපස්සනාවට ආරමුණක් විදිහට පේන්නේ අතන අතන අතන අතන අඩුපාඩු වෙන්නේ නැති කියලා මේක පරිබාහිරට දාගන්න. නමුත් හොඳට මතක තියාගන්න වේදනානුපස්සනාව නැත්නම් වේදනා රම්මණය කායනුපස්සනාව වගේම නෙවෙයි අනිවාර්යයෙන්ම හිත ඇතුළට නමන වේදනාවක් කියනකොට ඌමනාවක් තිබුණත් හිත පිට යන්නේ මේ වේදනාව දිනන අලවා බඳවලා තියාගෙන ඉන්නවා. ආනපනියම නෑ ආනපනිය කරනකොට හොස් කොච්චරද හිත පිට යනවා. එනිසා වේදනාවක් ආවට පස්සේ ආනපනිය ඇති කරගත්ත සතිය ඉස්සරහට ගෙනිනකොට ඒ යෝගාවචරය යෝගාවචරයේද එහෙම නැත්නම් මේ සත්‍යයට මොන දිලා ඇති හැටිය දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක්ද නැත්නම් මේ පරිඤ්ඤය වශයෙන් දතේතු දුක අවබෝධ කරන කෙනෙක්ද නැත්නම් පැමිණි දෙයට හැඩ ගැහෙන්න හදන නැත්නම් Tamanට ඕන විදිහට ලෝකේ හැඩ ගහන්න හදන කෙනෙක්ද කියලා බලනකොට යන්න දන්නේ පොල් ගහ කන්නද කේල් ගහ කන්නද කියන එක තේරෙනවා. මේකට මම හිතන්නේ සරුවචනාංශගේ චරිතය විතර ලස්සන චරිතයක්. සරුවචනාංශගේ ජීවිතාදර්ශය විතර ලස්සන ජීවිතාදර්ශයක්. ඒ ගුරුමීන ස්වාමීන් වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේ කියනවා සරුවච්චන් වහන්සේගේ තියෙන සරුණතා ගුණය පෙන්වන්න පුළුවන් වේදනාවන්ව බලනකොට පෙන්වලා තියෙන හැටි උන්වහන්සේ පැමිණෙන්නේ කියලා කිඹුල්වත් පුරේට ඇමතිවරු 10 දෙනෙක් ඇරියා. අන්තිමට ගිය කාලුදා ඇමතිවරයා විතරක් මට පැවිදි වෙන්න අවසර දෙනවනම් මං යන්නම් පණිවිඩය කියන්නම් කියලා සුද්ධෝදන රජුගේ ශෝකේ නිමලා ගිහිල්ලා පැවිදි වෙලා බුදුහාමුදුරන් සඳහා කරා පියම රජුට ඉතාමත්ම කැමැත්තෙන් ඉන්න ඔබ වහන්සේ වඩින්න වඩින්න නිදුකානන් වහන්සේ කියලා. ඉස්ලාම් බාරගත් ආරාධන වෙච්චරයි. බිම්බිසාර රජු දැකලා තිබුණා. එතකොට මේ ගමනේදී ගව්වෙන් ගව්ව දේවමාලික සෑ දේවා වනේ තියෙන කොයි දේවත් රස වේවා කියලා පස්සේ ඔය යසෝදරාව කිව්වට මග දිගට පහින් ආවේ. පහින් ඇවිල්ලා නිග්‍රෝතාරාමේ රැ නතර වෙලා 12000ක් සංඝයා අමංගම ශිෂ්‍යෝ තමත් එක්ක පිටිපස්සෙන් වැටිගෙන විස 12000ම නැගිටලා ආවා. සුද්ධෝද රජුරණ වේ හැරිලා බැලුවේ. වැසිකිලියක් තිබුණේ නැහැ. දැහැටි දණ්ඩක් තිබුණේ නැහැ. වතුර ටිකක් තිබුණේ නැහැ. මොකක්වත් නැහැ. ඉතින් පාන්දර නැගිලා ਸਰවචනසේ කල්පනා කරා මේ 12000ට මොකෝ මේ අල්පෙන් උණුපෙන් කෝ දැහැටි දඬු කෝ පඩික්කන් කෝ වැසිකිලි මොකක්ද කෝ දානේ මොකක්ද උන්වහන්සේ සල්පනා කරන බැලුවලු පෙර බුදුරජාණන් වහන්සේලා මේ වගේ තැන් වලදී මොන වගේ ප්‍රතිපත්තියක්ද ගත්තේ කියලා උන්වහන්සේ දැකලා තියෙනවා. පින්නපාත පත්‍රය ගත්ත ගියා පින්නපාත. කාට ඔක්කත් කිව්වේ නැහැ. පින්නපාත පත්‍රය ගත්තා ගියා. ඉතින් අනිත් කට්ටිය ඉතින් දැන් අපි ලොක්කයි ඒ පාරේ යනවනේ. ඉතින් අනිත් ගොල්ලන්ට අයිතිවාසිකම් ඉල්ලන්න බෑනේ. යනකොට ගිහිල්ලා සුද්ධෝදන රජමාලිගාවට වැටෙනකොට තමයි යශෝදරාවේ ජීවන්තු කවුල ඇරලා බලනකොට මෙන්න බුදු අධේ මේ මේ යුවරජ්‍යරෝ හිඟා කරනවා. මේ රටේ යුව රජකම ගන්න ඉන්න එක නම් හිඟා කරනවා. දූවන කියලා මාමණ්ඩිට කිව්වා විනාසයි. අපේ මුළු පවුලෙම මූණේ දැලි ගන්නවා. ඇයි මොකද ආන්න බලන්නකෝ ගිහිල්ලා කවුළු ඇරලා ආම් බලන්න පාරේ හිඟා ගන්නවා. යුද්ධෝත්තර රජුරෝ පාරට බැස්සේ උඩට එකක් අඳින්න මතක නැතුව. රජුණට රාජලීලාව පවත්වන්න බැරි වුණා. ඊළකව හත් දෙයියනේ මේ මොකද්ද මේ කරන විග්‍රහය. ඒක නෑ මහරජා අපි මේ මේ වංශය පවත්නවා කියලා. ඇයි හත් දෙයනේ අපේ එක සෞර්ය වංශ වූ මහා පරම්පරාවේ කවුද හිඟා කෑවේ? නෑ නෑ මේක ආර්ය වංශය කියලා. ඊට පස්සේ කිව්වා දැන් මේක දැන්වත් නැතර කරන වහා මාලිගාවෙන් දුක නෑ පාත්‍රේ පිරලා තියෙන්නේ අද ආයෙ දාන්නේ බාරගන්නේ. අනේ නෑ හෙට දාන්නට වඩින්නේ කිව්වා. ආයෙ ඒක බාරගත්තා. සුද්ධෝදන රජුරුවන්ගේවත් දැහැටි දන්නක්වත් බුදුහාමතුරු බලාපොරොත්තුුනේ නෑ. සුද්ධෝදන රජුරුවන්ගෙන්වත් පෑන් කඳුලක් බලාපොරොත්තු වෙන රටේ රජුරෝ මෙච්චර දුර ඉඳලා ගෙන්නලා හත් නම් 10 දෙනෙක්ගේ පණිඩකාරයෝ ගෙන්නලා හිඟාගෙන කනකම් ඊට පස්සේ කියලා දුන්නා මේ අපේ પરම්පරාව. එහෙව බුදුහාමුදුරෝ පුණ්ණාදාසය ඇවිල්ලා කියනකොට ස්වාමීන් වහන්සේ වඩින්න එපා. ඔබ වහන්සේ මේ නතර වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් සව්වා උඹ මොකද එහෙම කියන්නේ? අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තේරෙන්නේ නැහැ. මම මේ පොරොන්දුවක් අරන් අවිලා තියෙනවා. ඔබ වහන්සේ දැන් ජේතවනාරාමෙන් වඩින්න නැතුව හිටියොත් මට දහසකම නිදහස වෙන්න පුළුවන්. මම අපේ මේ සිටුවරයට පොරොන්දු වෙලා මට දහසකම නිදහස වුණු ස්වාමීන් වහන්සේ අපේ પરම්පරාව කවදාකවත් හම්බ වෙන මට අට සිල් ලකින්න පුළුවන් ස්වාමීන් වහන්සේ. මට දස සිල් රකින්න පුළුවන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තේරෙන්නේ නැහැ 16කට මේ හම්බෙන අවස්ථාව නිසා මං ගැන අනුකම්පා කරලා වඩින්න එපා. සුද්ධෝ බිම්බිසාර රජුරණ බෑ කියපේක විසාකාවට බෑ කියපේක අනාථ පිටිදෙතුමාට බෑ කියවට අර පුණා දාසි කියවට බුදුහාමුදුර කරා. උන්වහන්සේ ලෝකෙ දිහා බැලුවේ අවස්ථාව හැටියට හැඩ ගැහෙනවා මිසක් හීනකින්වත් මුළු ත්‍රිපිටකයේ කිසිම තැනක දේශපාලන කියන වචනේ හෝ අයිතිවාසිකම කියන වචනේ ගෑවිලාවක් නැහැ. ඕල්ඩන්බර්ග් කියන මනුස්සයා මුළු ත්‍රිපිටකෙම කියලා කියනවා පුළුවන් නම් හොයලා දෙන්නේ කියලා බුදුරජාණන්සේ කාටට දේශපාලන බලයක් පවරපු තැන. පුළුවන් නම් පෙන්ලා දෙන්න කියනවා එකම සංඥා වහන්සේ නමකට හෝ අයිතිවාසිකම කියන වචනේ පාවිච්චි කරන්නත් ඉඩ කියලා නෑ. එතකට යෝගාවචර නෙවෙයි. මේ මොකද මේ දුක්කට තියෙන බයට සැපට තියෙන ආසාවත් ඒ වගේම මේකේ හේතුව තියෙන බාහිරය කියලා හිතන එකයි. මතක තියාගන්න සෑම සංවිධානයක්ම මාරපාක්ෂිකයි. මොනම සංවිධානයක් මාරපාක්ෂිකයි නිවන තියෙන්නේ මම දැන් මෙතන. මොකද අපිට සංවිධානය නැතුව යන්න බෑ. නමුත් කවදාක සංවිධානයට යට වෙන්න එපා. සංවිධානය තියාගන්න නාසින්ද ගත්ත මී හරකෙක් වාගේ ඕන දණ්ඩ ඇදලා ගන්න පුළුවන් වෙනවා. නැත්නම් ඒ සංවිධානය ඕනේ නැහැ. ඒ නිසා ඒ යන ගමනේ පෙති මගදී හම්බෙන මේ සුගත ගුණය දැක දැක පා ගන්න පටන් ගත්තොත් ඒකට පීඩා කරන පටන් අරගත්තොත් ආපිට කැපෙනවා. ආයෙත් මුලට යනවා. යම් දවසක යම් වෙලාවක මේ සුගත ගුණය කියලා කියන්නේ Tamanට දී ඇති සාධක අනුව හැඩගැහිීමේ හැකියාව උප්පරීමේ තියෙන සතෙක් මනුස්සයා කියන්නේ ඒක උප්පරීමේ වැඩ කරන්න ගියාම මොලේ කවදාකවත් වැඩ කරුණ නැති සර්කිට් එක වැඩ කරන්න පටන් අර ගන්නවා අන්න එහෙම මිනිස්සේ කල්යාණ මිත්‍රයෙක් නම් කවදාවත් වරදිනවා පශ්චාත්තාපෙකුත් නැහැ චෝදනාවකුත් නැහැ අයිතිවාසිකම් තාටනකුත් නැහැ මේ නිවන් දැක්කට පස්සේ තියෙන ಗುಣ ටිකක්. නමුත් ඕන තරම් යෝගාවචරයකට මේක ජීවිතාදර්ශයෙන් දකින්න පුළුවන්. හැබැයි ඒ යෝගාවචරය කොන් වෙන්නත් ඉඩ තියෙනවා. මේක පේන්නේ නෝන්ජල්කමක් විදියට. මේක පේන්නේ බය අඩුකමක් විදියට. අවස්ථාව හැටියට හැඩ ගැහෙනවා මිසක් මේක පරිසරය වෙනස් කරන්න යන්නේ නැති නිසා. ඒ නිසා සෙන් බුද්ධ ආගම කියලා තියෙන යෝගාවචරය වතුර වගේ වෙන්න ඕනේ දාන භාජනේ හැඩේ ගන්නවා මිසක් භාජනේ Tamanට ඕන විදිහට හැඩගස්සන්න යන්න බෑ. වතුරේ තියෙන ගුණ දෙකක් පෙන්ලා දෙනවා. ඒක හැම වෙලාවෙම අඩිය තියෙන්නේ. මිචි තැනටම යනවා. මතු පිට හැමදාම ලෙවල්. ඒ තමයි වතුරේ ස්වරූපේ නිසායි වේදනාවට පස්සනව දන්න යෝගාවචරයට හරි ලේසි අතුරු කළ යුතු පුද්ගලයා කවුද කියලා දැනගන්න. ඒ වගේම බුදුහාමුදුරු කියන මේ සූත්‍ර හරහා යටින් පෙන්ලා දෙන මේ ෂොකැප්සෝබ දෙක. මේ බර ගන්න ගතිය, බර දරන ගතිය, තමන්ගේ එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවද මෙතනදී සලකා බැලිය යුතු ස්වර්ණමය නීතියක් තියෙනවා. ඒ මොකද්ද? ඔය ගල්ජි පණ්ඩිතසාංශ ඉන්න කාලේ සංස්ථාවේ ඉතින් බොහෝම අපේ ලොකු සාංශකේ ඇත්තට මේක තමයි මුදුන් මුල. ඔය පණ්ඩිතසාංශ බොහොම ආදරෙන්, බොහොම ගෞරවයෙන්, බොහොම චක්කුමකින් මේ ශාසනය ගැන බර ඇද්දා. බර ආදිනකොට ඒ ස්වාමීන් වහන්සේට හරියට මිනිසු කෙලිම ගිහිලා බැන්නා. හරිම සතුටෙන් අහගෙන. Tamanda ඇවිල්ලා අඩුපාඩුවක් කියනවා හරිම සතුටින් අහගෙන ඕ අපි මේක මෙහෙම කරන්නේ. හැබැයි බැරි වෙලාවක්වත් ශාසනයට බැන්නොත් අපේ ලොකු සංසාර වචනයක් කිව්වොත් සංස්ථාව ගැන බැන්නොත් මොකුත් නෑ යකාම තමයි. ප්‍රධාන දායකයා ඇවිල්ලා කතා කරලා කියලා තියෙනවා අසවල් තන ස්වාමීන් වහන්සේ මේ වැඩක් කරනවා මේ සංඝයා අපි හදා ගන්න ඕනේ කියලා තියෙනවා මාත්‍යෝ අපි දෙපිලක ඉන්නේ ඔයා ගිහියා ඔයාගේ පැත්ත ඔයා බලා ගන්න මම මගේ සංඝයා බලා ගන්න මේවට අත දෙන්න එන්න ප්‍රධාන දායකයා මම මේ කියන්න හදන්නේ මොකක්ද දන්නවද මේ අපිට පැමිණිච්ච දුක් ටික දරා ගැනීම මම ඒක නැවතත් කියනවා මට පැමිණිච්ච දුක් ටික දරා ගැනීම මට පුළුවන් ප්‍රශ්නේ තියෙන්නේ අපි වෙන්න ගියා කවදාවත් දරන්න බෑ. මේක අනිත් පැත්තට කියන්න පුළුවන් කාමච්ඡන්දය පිළිබඳව අපිට කාමාශාව පිළිබඳව අපට යම් වගේ වෙන්න පුළුවන් භව ආශාවට ගිය ගමන් අපි අසරණයි. අපි අනාතයි. මේ තියෙන සීමිත සාධක ටික Tamanට පාවිච්චි කරලා එන එකක් අහගෙන ඉන්න එක ලේසි. මේ අපේ අදහස, මගේ අදහස, සමිතිය අදහසට ගිය ගමන් බුදුමාකාර ඔලොමලකම් වෙනවා. ඒකයි බුදුහාර කියන්නේ උල්ලුවන් තරම් තනිවියක්. සෙනගක් එක්කනම් වහවත් එපා. මොනව කෑවත් වල හරියන්නේ. කොටින්ම කියනවනම් මේ කාම ආශාව ඉඳලා භව ආශාවට යනකොට වෙන්නේ මේක ටිකක් පැතිරෙන එකනේ. ඔතන තමයි ගැටේ තියෙන්නේ. මේ දුක පිළිබඳව Tamanda පැමිණෙන දුක නම් ඕන දෙයකට අපි ලෑස්ති. නමුත් අපේ පවුල, අපේ සමිතිය, අපේ රට, අපේ ජාතිය කියනකොට අත්ත පය විසි කරගෙන තමයි අපි මෙතෙන් යන්න හදන්නේ. මේකේ තියෙන මේ මේ මේ මායාකාරී ස්වරූපේ මේකේ තියෙන මේ වංචනික ස්වරූපය තේරුම් ගත්තේ නැත්නම් අපි මේ වටිනා නිවන මේ වටිනා සුගත ගුණය මේ පුංචි දෙයකට තරම් නොවන දෙයකට බුදුම විදිහට යොදන හරිය දේශපාලන පක්ෂයක් වගේ හරියට සතුරු හමුදා දෙකක් රජවරු ගහගන්න හදනවා වගේ මේක නිසා සරුවචනන්දේ පුළුවන් තරම් කියතුනේ කඟ වේන වගේ තනි අඟක් වයන් මාතංගනම් හස්ති රාජා වගේ තනි අලියෙක් වයන් සෙනගක් එක්ක නම් ඕනේ නෑ මොනම දෙයක් අත් සෙනෙක කියන්නේ දෙක එක ඇති දෙක කියන්නේ එක කියන්නේ බ්‍රහ්ම දෙක කියන්නේ දේව තුන කියන්නේ ගම හතර කියන්නේ කෝලාහලයි මේ වේදනාව ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම අපිට සුද්ධ කෙටි මාර්ගයක් හම්බ වෙනවා කෙලින්ම Taman ළඟට එන්න. ඒක පේන්නේ නිකන් පටු වුණා, තනි වුණා, ආත්මార్థකාමී වුණා කියලා. නමුත් ඉතින් එනකොට පුදුමාකාර දැරීමේ ශක්තියක් එනවා. බුදුහාමුදුරුව මෙච්චර දුෂ්කර ක්‍රියා කරා. මෙච්චර දේවල් වලට ගියා කවදාකවත් අයිතිවරන් ඉල්ලුවේ මට මේක බැරි පුළුවන්. අපි වෙන්න ගිය ගමන් ඒකේ පුදුමාකාර බිඳ වැටීමක් සිදු වෙනවා. ඒක මේ කෙලෙසල ස්වභාවය. නිසා වේදනාව ගැන කතා කරනකොට ඒ ඉස්සරහට යන ගමන කියලා කියන්නේ Tamanට මේ ඕනම දෙයක් කැප කරලා විවේකයට කැමතියි. ඕනම දෙයක් කැපති කරලා කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක ලැබෙනවා නම් කිසිම දෙයකට ඒක හේතු කරන්න යන්නේ තේරෙන පටන් අර ගන්නවා මේ අපිට තියෙන සීමිත කාලය අපිට තියෙන සීමිත පින් ටික අපිට තියෙන සීමිත දැනුම මේ Tamange වැඩේ බේර ගන්න නම් යාන්තම් මාරු කරගන්න පුළුවන්. හැබැයි අපේ කියන නම ගා ගන්න ගිය ගමන් ඉතින් කවදාකවත් කරන්න බෑ. ඒ නිසා ධර්මය හොඳයි ආගම කියන්නේ පිළිකාලා. ආගමෙන් කරන්නේම දෙකට තුනට කට්ටි බෙදෙන එකයි නිකාය බෙදෙන එකයි රණ්ඩුව තමයි. ආගමෙන් බෙදලා දෙනවා කාගෙත් මේ අඩුපාඩුව තියෙනවා ඒ නිසා උඹට උඹේ තියෙන සීමිත හැකියාවන් සීමිත කාලීය ක්ෂණ සම්පත්තිය පාවිච්චි කරලා මේ වේදනාවේ ගෙවම් කරන තැන විතරක් බලපං ඔය අණුන් එක බෙදා හදා ගන්න ගතිය කනුට සැප දෙන්න පුළුවන් ගතියක් බෙදා ගන්න ගතිය මේවා සේරම වංචනික ධර්ම මේවා සේරම ෂට ගති මේවා සේරම මායාව ගති ඒ නිසා වේදනාවක් එනේන වේදනාව බල බල හිටියොත් බොහෝ විට යෝගාවචරය වැටෙන්නේ මේ අදුක්කම සුඛ වේදනාව. අදුක්කම සුඛ වේදනාවෙත් පෙරලන ගතිය දැකලා ඒක තැම්පත් වෙන්න, ඒක මණ්ඩි මිදෙන්න, ඒක පඩම් වෙන්න, ඒක වශී වෙන්න අදුක්කම සුඛ වේදනාවේ පැය 2 3 4 දිගටම ඉන්නවා. ඒ නිසා ආධුනිකව හිතන්න පුළුවන් අපි කොහොමද මේ පැය ගණන් වාඩි වෙලා ඉන්නේ කියලා. නමුත් මේ බය වෙන්න දෙයක් නැහැ. අදුක්කම සුඛයට ගියාට පස්සේ ඉඳගෙන හිටියත් එකයි, සක්මන් කෙරුවත් එකයි, එදිනදා වැඩ කෙරුවත් එකයි, Tamange චිත්ත විවේකේ මමගේ චිත්ත බුද්ධ කලහ බව. එහෙම නැත්නම් විස්්‍රාම වෙන ගතිය ඉඳගෙනම ඉන්න ඕනේ. එසම දවසම බෙදලා යන්න පුළුවන්. මුළු දවසම යන්න අරින්න පුළුවන්. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේක භාවනාවේ ලැබිච්ච එකක් නෙවෙයි මේක උප්පත්තියේ ඉඳලම තිබුණ එකක් අඳුරන්නේ. මේ සැප හොයන ගතිය නිසා. දුක ගෙවම් කරන්න හදන ගතිය නිසා මේ අදුක්කම සුඛය විඳ ගන්න බෑ මේක විඳ ගන්න අවශ්‍ය කරලා තියෙන්නේ සම්මාදිට්ඨියයි යෝනිසෝ මනසිකාරයයි මේකට ලෑස්තිලා යන එකයි විතරයි ඊට පස්සේ ඒක තහවුරු වුණාට පස්සේ මේ සුගත ගුණය බුද්ධිය සින්න වුණාට පස්සේ දැන් රහත් වුණා කියන එක නෙමෙයි මම මේ කියන්නේ අයිතිවාසිකම් ගත්තට පස්සේ ඕන කෙනෙකුෙන් අහන්න පුළුවන් මේ විවේකයට කාටද උනන්නේ බාධා කරන්නේ මොකද කරා පැමිණෙන මිනිස්යාගේ තියෙන දුර්ලභම බලාන ඉන්නකොට ඉබේම පේන. ඒකට මේ අපි මූණට කණ්ණාඩි අල්ලන්න ඕනේ අපිට තියෙන කලබල නොවි මේ එක මේ දෙක මේ තුන බලානිනකොට ඒව එහෙම එතන වැටෙන්න පටන් ගන්නවා. අපි මේ කලබල වුණොත් අනේ මට මේක බාධා වුණා මගේ විවේකේ නැතුණා මට ඕව මේව කරන්න බෑ කිව්වොත් එච්චරම තමයි කෙලස් කියන්නේ. මොකද කිසිම කෙලෙසයකට මේ විවේකයේ කියන ශේෂ්ත්‍රයට ඇතුල් වෙන්න බෑ. ඒ කිසිම ක්ලේශයකට මේ විස්රාමයේ කියන භූමියට ඇතුල් වෙන්න බෑ. උදේකලා බවට ඇතුල් වෙන්න බෑ. ඇතුල් වෙන්න පුළුවන් එකම කෙනා තකතිරුකම විතරයි. මිත්‍යා දෘෂ්ටිය විතරයි. අංශුමංචකාරය විතරයි. මෙචා වේදනාදී යම් දවසක මේ සුවිමුත්ත භාවයේ මේ සැපෙන් දුකෙන් අදුක්කම සුඛයෙන් සැප දුක ගෙවම් කරලා ගන්න අදුක්කම සුඛයේ පෙරලෙන භාවයේ දැකලා ඒක නැති වෙන පැත්ත බලන්න හිටියොත් ඒ යෝගාවචරයට ඒ හම්බින සුවිමුත්ත භාවයට කියනවා කේවල තත්ත්වයක් කියලා. කේවලයි කියලා කියන්නේ ඒක සංසන්දනය කරන්න තවක් නැහැ. ඒක සාපේක්ෂ නැහැ. මේ নিরপেক্ষ ගතියක් තියෙනවා අනන්තය දක්වාම විහිදෙන්නේ. ඉතින් මේක දැක ගන්න බැරි වෙනකොට යෝගාචරය අසරණ වෙනවා මේ ඉන්න தත්ත්වය කියන්න බෑ කියලා. එහෙම නැත්නම් මම අසරණ ගතියක් බෑ නේද? මොකද දන්නා උපමාන වලින් මේක කියන්න බෑ. හැබැයි යෝගාචරය අත්දකින්න බව ඒක නෑ කියන්න බෑ. ඒක මොන මොන වේදනාවද කියන දන්නෙත් නෑ. මෙන්න මේ වේදනාවට බුදුහාමුදුරු කියන්නේ අවේදිත සුඛය කියලා. ඉස්ලාමෙන්නේ ආමිෂ සුඛය. ආමිෂ සුඛය ගෙවම් කරපහම වෙන ධ්‍යාන භාවනා සුඛයට කියනවා නිර්ආමිෂ සුඛය කියලා. නිර්ආමිෂ සුඛය බොහෝ විට අදුක්කම සුඛයට සමානයි. අදුක්කම සුඛයත් හොඳට මන්දි විතර පස්සේ ඒකත් මම නෙවෙයි, ඒකත් මගේ නෙවෙයි, ඒකත් මගේ ආත්මය නෙවෙයි කියලා තමන්ගේ තියෙන මේ සක්කාය දිට්ඨිය එහෙම නැත්නම් මේ මාන්නක්කාර ගතිය ඉතින් ඒකට තිය ආශාව සාමාන්‍ය ආශාවෙන් නෑ අදුක්කම සුඛේට නමුත් ආධ්‍යාත්මික වශයෙන් ආශාවක් එන්නේ තියෙනවා ඒකත් නැතුණට පස්සේ අබේදීත සුඛයක් කියලා කියන්නේ ඒක පෙරලෙන ගතියක් නෑ විඳින්නෙක් නෑ විඳින්නෙක් ඉන්නවනම් ඒක හැම වෙලාවෙම තර්කයට වැටෙනවා මේ අන්වේ ඥාන වලට වැටෙනවා මේක හොඳයි අරක හොඳයි නමුත් මේ අවේදිත සුඛයට යනකොට යෝගාවචරය යෝගාවචරයක් නෑ නමුත් මේ තිබුණ தത്വයේදී ලොකු සුවසේවාවක් ලොකු විස්්‍රාම වීමක් ලොකු කෙලෙස් පිටතට වැගිරී යාමක් සුද්ධියක් එන්න පටන් ගන්නවා ඉතින් බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා හැම වෙලාවෙම මේ අවේදිත සුඛය ගැන කතා කරනවා මිසක් ආ ආමිෂ සුඛේ නිර්ආමිෂ සුඛේ මහලු කොට කතා කරනමුත් ආමිෂ සුඛේ සම්මතයි ලෝකේ පවතින දේ ඒකට සාපේක්ෂව නිර්ආමිෂ සුඛයට යන්නේ તો කවදාකවත් මේ අවේදේ සුඛයට යන්න බෑ ඒ නිසා නිර්ආමිෂ සුඛයත් සාපේක්ෂ වශයෙන් හොඳයි කියලා ගන්නවා නෝ නිර්ආමිෂ සුඛය ආවට පස්සේ ඒකවත් මායින් කරන්නේ කේවල් කරනවා කියලා වචනක් තියෙනවා ඒකටවත් කේවල් කරන්නේ කේබල තත්වයටපත් වෙනවා කේවල තත්වපත් වෙන කියන්නේ වෙනස් නොවන තනුවට යන වට්ටන් තේසන් නැති පඤ්ඤාපනාය කියලා බුදුරජාණන් සදාන් කරනවා. අන්න එතෙන්ද ගියාට පස්සේ මනසට කෙලස් වට නැහැ, කම්ම වට නැහැ, විපාක වට නැහැ. ඉතින් උඟ දෙනෙක් කියන්නේ මේ මැරිලා ඊගාට උපදින්නේ කියලා. මැරිලා උපදින එක නෙමෙයි මේ කතා කරන්නේ. ඒ ඒ චිත්තක්ෂණේ අත්දකින්න පුළුවන්. ඒ විඳ ගන්න බැරි, එහෙම නැත්නම් කියා ගන්න බැරි ඒ විඳනෙට ආවට පස්සේ ඒක දිගට පවතින පොරොන්දුවක් නැහැ. ඕනම වෙලාවක හැලෙන්න පුළුවන්, ඕන වෙලාවක දෙන්න යන්න පුළුවන්. ඒක ආවයි කියලා ඒක බුද්ධියට සීමා වෙන ගතියක් නැහැ. ඒක නැති උනායි කියලා නැවත උපයන තියෙන ගතිය හානියක් වෙන්නේ නැහැ. එනිසා මේ මනුස්සයාට ඒ භවනෙත්‍ය කඩලා යනවා. දිග දිගට පැවැත්මේ ආසාවක් එන්නේ නැහැ. ආසාවෙන් ගණ්ඩත් බෑ. එතෙන් ගියාට පස්සේ ගියා නැත්තන් නැහැ. අන්නේ විදිහට ඒ සුගතයන් වහන්සේ නමකගේ තියෙන සුගත ගුණය තත්පර චිත්තක්ෂණ වශයෙන් ක්ෂණ භංගුර වශයෙන් ඔයාලට තේරෙන පටන් අර ගන්නවා. ඒ තේරෙන පටන් ගන්න දේ සම්මත ලෝකෙට දාන්න ගියොත් අවුලයි. කාටරි සාකච්ඡා කරන්න ගියොත් අවුලයි. මොකද මේක වචන වලට දාන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් මේක දියුණු බවන විදිහට ඒක ඉස්සරහට තල්ලු කරගෙන යන්න පුළුවන් ක්‍රමය පිළිබඳව යෝගාවචරයාගේ අනුග්‍රහය. බුදුහාමුදුරුවෝ මට කරන්න දෙයක් නැහැ කියලා. යෝගාචර හරියටම දැනගෙන මේකට මට පින තියෙනවා මේක මම දැන් හීනෙන් කොළග කිරිසුඳක් වගේ දන්නවා මේක ඇති කිරීම සඳහා ප්‍රයත්න කරන්න නම් උදුමාකාර සත්පුරුෂ ගතියක් උදුමාකාර පඬිද ගතියක් උදුමාකාර මේ කේවලත්වයේ අඳුරන ගතියක් අනන්තය හඳුනන ගතියක් තියෙනවා. ඒක කොහෙන් එනවද කියන දන්නේ. ඒක මේ කවම කවදාකවත් ශික්ෂණයක් තුලින් දෙන්න පුළුවන් එකක් නෙවෙයි. කවම කවදාකවත් දැනුමක් තුලින් පොතෙන් දෙන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ වෙනස ඇති වුණා නම් ඇති වුණා නැත්තම් නැහැ. ඒ නිසා ඇති වෙච්ච මිනිහ නැති වෙච්ච අතර වෙනසකුත් නැහැ. බුදුන්සේ දෙන්නට සලකන්නේ මොකද සමහරුන්ට එතන ගියාට පස්සේ වහාම ඒකට ආකර්ෂණයක් ඇතිවෙලා ඉතින් යනවා. තව කෙනෙක් කියන්නේ ඇයි දෙක කිසි වෙනසක් නැහැ. ජීවිනේ ඊට පස්සේ ප්‍රශ්න ඇති කරන්නේ නැහැ. අනන්තයට බලන ඉන්නවා. අනේ පොනස පුළුවන්තරම් ප්‍රශ්න ඇති කරනවා. ඉතින් දෙන්න එච්චරයි. ආය වෙන වෙනසක් නැහැ. සර්වඥයන් මේ පෘථග්ජනයයි මේ අරහතන්වන්සේ කියලා උන්වහන්සේ කිසිම ගාණක් නැහැ. මොකද දන්නවා මේ වෙනස කොයි වෙලාවෙ කොතනද වෙයිද කියලා බුදුහාමරණටත් කියන්න බෑ. මේකට පහසුකම් ටික සලසලා දෙන එකයි කරන්නේ. ඉතින් ඒක වෙනකොට මේ පුත්තිලේ වැඳීය පූජනීය වූ උත්තම කුරුචෙක් පාටපත් වෙනවා කියලා අහන්න දෙයක් නැහැ. මොකද එයා මේ මනසේ තියෙන තර්කය ඉක්මවලා යනවා. වේදනාව කියන එක පුදුමාකාර දෙයක් ඉක්මවල යනවා අන්තිමට කෙලස් කරන්න අභව්‍ය වෙනවා. බලනකොට පේන්නේ මේ මාසෙට එහෙම එහෙම එහෙම Javaක් නැහැ. එහෙම කෙලස් කරන්න තියෙන එළවුමක් නැහැ. මේ මනුස්සයා තියෙන අඩුපාඩුකම් සිද්ධ වෙන නමුත් ඒක නිකන් මේ පොඩි දරුවෙක් අතින් වෙන හොරතලයක් වාගේ විතරයි පේන්නේ. කවදාකවත් මේ පොඩි දරුවා අම්මගේ තනිය හපාකාවට අම්මත් එක්ක වෛරෙ නෙවෙයි කරන්නේ. උගේ දත එනවා කහනවා උකනවා අපිච්ච දේ හපනවා. කුරුමිනියක් කමුණොත් ඒක කටේ දානවා. ඉටිබන්දුවක් කමුණොත් අඟුරු කැල්ලක් කමුව කටේ දානවා. ඊමේ මැරෙන්න වහකන්න නෙවෙයි දඟලන්නේ. ඒක අපි වෘතලයකට ගන්න ගන්න නිසා යම් දවසක මේ සුගතයන් වහන්සේ නමක්ගේ ක්‍රියාකලාපේ දැක්කම ඒක හරි සුවඳයි. ඒ කියන්නේ 100 100ක් අඳ සුදු අඳුන් කැල්ලක්වත් ප්ලැටිනම්වත් රත්තරන්වත් නෙවෙයි. කරන හැම වැඩක්ම මනුස්සකම තියෙනවා. ඕන කෙනෙකුට තේරෙන. හැබැයි එයාගේ ආරේ තියෙනවා. විනාපු ඒ ගතිත් තියෙනවා. කාටවත් ඒ නැගෙන් කිසි හානියක් නැහැ මොකද විදුලි කැල්ලක් හරහා දැක්කා වගේ ඒකේ වැඩ පිළිවෙල පේනවා හරහා. ඒ වගේම මනසට පෙන්ලා දුන්නොත් මේ මනස ඕන වෙලාවක හදා ගන්නත් ලෑසි. එතකොට යා මානවයාට අයිති වෙච්ච හුරතල් දරුවෙක් වාගේ සුගත ගුණ දෙන හැම යෝගාවචරයක් ගාම මේක තියෙනවා. මුද ඔලමලකම නිසා මාන්නකාරකම් නිසා සක්කාය දිට්ඨිය නිසා මම දන්න කෙනෙක් කියලා හිතාගන්න නිසා අර අර කුණු කන්දලේ පෙන්වන්න හදන එක නැත්නම් කුණු කන්දට ඇදලා යන එක මේක තමයි කෙලස් කියන්නේ. ඉතින් අපි කවදා හෝ මේක තේරුම් අරගෙන මෙන්න මේ පැත්තේ අනන්තය දක්වා වීදෙන අවීදජ සුඛය මේ තියෙන අතරමැද රවුම් කරකවන වටේ කරකෝ කරකෝ කරකෝ කරකෝ එතන තියාින වටේ කියලා මේ වට කර කැවෙන්නේ නැතන කියලා කියන්නේ අනාකූල ප්‍රවාහය කියලා කියන්නේ. ආකූල ප්‍රවාහය කියන්නේ දියසුලිය ටික. එක පිහිරක්, එක දිය පිහිරක් ඉක්මනට යනවා. යන්න ගිය ගමන් ඒක හැප්පෙනවා අනික වටේ තියෙනවත් එක තැන කරකැවෙනවා. ඉතින් යම් දවසක මේ දිය පිහිර කරකැවීම නිසා අධිවේගය නිසා ඇතිවෙන මේ දියසුලිය දිය වෙලා ගියාට පස්සේ දියසුලියට මොකද වෙන්නේ? දියසුලිය කියන්නේ මේ විකෘතියක්. දීසුලි දිනුනාට පස්සේ ආයෙත් ජලයේ අනාකූල ප්‍රවාහය යනවා. දීසුලි දිනකම් මෙතන දීසුලි දින මේක ලොකු එකක් මේක පොඩි එකක් කියලා එකිනෙක හඳුනා ගන්නවා. දීසුලි දිනුනාට පස්සේ අනන්‍යතාවය නැහැ. ඒක හරියට ගංගානංගා ගැවිලා මහා මුද්‍ර දිනුනාට පස්සේ ආයෙ තවදුරටත් ඒ ගංගානංගගේ ජලය නෙවෙයි මුහුද ජලය බවට පත් වෙනවා. ඒ වගේ දීසුලි තියෙන තාක් කල් අපි අපේ පෞද්ගලිකත්වය පෙන්වන්න හදනවා. අපි මාන්නකාරකම් තරහතිරම පෙන්වන්න හදනවා. යම් යම් දේවල් වලට ආශ කරනවා. මෙහෙම වෙතිනවා හොඳයි කියලා. නමුත් අපි දන්නේ නැහැ මේක මේ වට කරකවෙනවා. කෙලස් කරකවෙනවා. විපාක කරකවෙනවා. කර්ම රැස් වෙනවයි කියලා පේන්නේ හිතෙන් එහෙම කර්ම රැස් වෙන්නේ නැත්නම් ජීවිතේ කිසි ගෝ එකක් නැහැ. කිසි ඩ්‍රැමැටික් නැහැ. කිසි ෂෝ එකක් නැහැ. ඒ නිසා මොකකින් හරි මේක පොඩ්ඩක් ගෙත්තම් පන්නම් කරන්න හදලා. මට අපි කියන සංස්කරණ කියලා සකස් කිරීම කරනවා කියලා ඉතින් අද ලෝකෙ මේ Nobel Prize එක දෙනවා, මැග්සේසේ සම්මාන දෙනවා, අනම්මනම් කරන හොද්දට අනා ගන්න කට්ටියට තමයි. හම්බෙලා නැත්තම් කාට හරි ඒ කියන්නේ ඌට පිස්සු නැහැ. මේ සම්මාන හම්බුණා නම් ඉතින් ආයේ මොකුත් නැහැ. ඉතින් හොඳම බේරන්න බැරි පිස්සුවක් තමයි. නිසා අපේ ලොකු සංජින්න කාලේ ඒ ස්වාමීන් වහන්සේට ඔය රාමඤ්ඤනිකායේ මහෝපාද්‍යය තනසක දීලා තිබුණා. මේ කැලේ ඉන්න හාමුදුරුවෝ උන්වහන්සේ ඇරියලු මහා කාර්යසභාවෙන් අහලා මම මේ තරම් මට මේ තරම් දඬුවමක් කරන්න මං කළ වැරද්ද මොකක්ද? මම මේ පුළුවන් තරම් පැත්තකට වෙලා මගේ වැඩක් බලන් ඉනකොට ඇයි මට මේ කරදර කරන්නේ? ඒකල යටින් ලියවලු මේ සභාවකින් මේ වගේ ගෞරව නාමයක් දෙනවයි කියන එක විශාල ක්‍රියාපටිපාටියකින් එන්නේ කෙනෙක් යෝජනා කරනවා කෙනෙක් සම්මත කරන නිසා මම මේක පිළිගත්තේ නැත්නම් සභා ගෞරවේ නෑ මයි ළඟ පෞරුෂත්වේ නෑ නිසා මම මේක පිළිගන්නවා හැබැයි එකක් පිට මම කිසිම උත්සවයකට එන්නේ නෑ වේදනා හරහා ගියාට පස්සේ කෙනෙක්පත් වෙන්නේ මොනම හේතුවක් නිසාවත් හොඳින් හෝ නරකින් හෝ කැපිපෙන්න යන්න එපා. ගියානම් ඒක නිකන් අර ගලන ප්‍රවාහයේ සුලියක් ඇති වුණා. ඊට පස්සේ තී ඒක පහතාලයක් හරනවා ළඟ තියෙන කුණු කන්දල් සේරම මේකට ඇද ගන්නවා ගබ ඇදි ඇදි ඇදි ඇදි ඉතින් ජීසුලේ කර කර කිතියි. දී උනාට පස්සේ නැවතත් අනාකූල ප්‍රවාහය යනවා. ඒ නිසා ඒ කායानुපස්සනාට වැඩිය වේදනාපත හරි විචිත්‍රයි දුක්ඛ සත්‍යෙට බොහොම කිට්ටුයි ඒ නිසා සමහරු හිතනවා කායानुපස්සනා මොන්ටිසෝරි පන්තිය වේදනානුපස්සනාවේ කෙලින්ම නිවන් යන්න පුළුවන් ඒ නිසා භාවනා ක්‍රම තියෙනවා. කෙලින්ම වේදනානුපස්සන හරහා යන. නමුත් හොඳට මතක තියානින්න මේක අනුපුබ්බ කිරියා අනුපුබ්බ ශික්ෂා අනුපුබ්බ ප්‍රතිපදා විතර ක්‍රමයට යන වැඩපිළිවෙල තියෙන නිසා අපි යම් ආකාරයකට කායනුපසනාවක් ඇති කරගෙන මේ මධ්‍යස්ත වූ පටවියාපෝ තේජෝ වායෝ කියන මේ හතර මහා භූතයන්ගෙන් පටන් ගත්ත මේ ක්‍රියාවලියේ සතිය පිහිටවල එව්ව ගෙවම් කරලා අවකාශ ධාතුවට යන්න වගේ ඒ දැනුමින් තමයි ගිහිල්ලා සැප දුක දෙක අඳුනගෙන ඒක හරහා ධාතු නැති අවකාශයේ වාගේ සැප දුක දෙක නැති අදුක්කම සුඛයට ගිය දවසේ ලොකු අවකාශයක් ලැබෙනවා. නමුත් මේ අවකාශයේ පදමක් තියෙනවා. අවකාශයේ මේරීමක් තියෙනවා. ඒ අවකාශය තුල මණ්ඩි මිදීමක් තියෙනවා. අන්නේ මණ්ඩි මිදිර ගොඩාක් කල්යනා. කල් යන්න යන්න යන්න යන්න යන්න ඒ අදුක්කම සුඛය අවිද්‍යාවට ප්‍රතිභාග වෙන නිසා ඒ අදුක්කම සුඛයේ තියෙන අවිද්‍යාව අදුක්කම සුඛයත් එක්කම ගණිතර කරන තියෙන අවිද්‍යාව තේරුම් ගැනීමයි විද්‍යාව කියන්නේ ඉන්නහට වෙන මොකක්වත් විශේෂයෙන්ම ඉන්නහට බුදු කෙනෙකුටත් උදව් කරන්න බෑ ඒ නිසා තමයි හොඳට මෙච්චර දුර ගියේ එකේ ඉතුරු ටිකත් කැප කරා වගේ උල්ලුවන් තරම් පටු මානසිකත්වයක් එනතම් මේ මම මෙතන දැන් ගොඩ එනවා මිස අපි කියා ගන්නවක්වත් මේක තැනකට පතුරවා ගන්නවක්වත් නැත්නම් හෙට ලබා ගන්නවා කියලා කියන්නේ හැම වෙලාවෙදීම අර දැන් කරගන්න බැරි නිසා කාලේ දිගේ දේශේ දිගේ ගිහිලා ප්‍රශ්නෙ පැන යන එකයි තියෙන්නේ. එතන පටුත්වයක් තියෙනවා. ඒක නිකන් මේ සමාජශීලී නොවන පසුබාන තමන්ගේ පෞද්ගලිකත්ව නිවන ගැන කල්පනා කරන වගේ ගතියක් කියනවා. නමුත් එයින් සිදුවෙන සේවය එයින් කරන්න පුළුවන් මේ සමාජයට ලැබෙන ජන විඥාණයට ලැබෙන සේවයේ තමයි මේ වාහනික ශොකප් සෝබරේ වගේ එන ඕනම කම්පන චංචල බොහොම ලස්සනට උරා ගන්නවා. මොකද මගීන්ට දැනෙන්නේ නැති වෙන්නේ වාහනේ කියන්නේ. මේ වෙලාවේ පොඩි කම්පනයක් කියලා අන්තිමට ඒක නිකන් කාලේ වැලිසලාවට යට වෙන්න ඇරලා යන්න අරිනකොට තමයි මේ වේදනාව පිළිබඳ Tamanට ප්‍රතිවේද එහෙම නැත්නම් වේදේ පිළිබඳ අවබෝධය ත්‍රිවේදය ත්‍රිවේදී කියලා කියන අතරම Hindu ආගමේ තියෙන එක ප්‍රතිවේදයේ කියන එක ඒ සමේ වේදනාව පිළිබඳ දැනුමටමයි ඥානය කියලා කියන්නේ සමහරලා ප්‍රතිවේද කරනවා කියලා කියන්නේ වේද කියන වචනෙන් ආපු එක ඒ නිසා සාමාන්‍ය කායනුපස්සනාවේදී අර කියන විවේක ස්ථානයකට ගියා කියලා කියන්නේ යෝග ජීවිතයේ බරපතල කඩයිමක් පැනලා තියෙනවා. නමුත් වේදනාවෙන් දෙන ප්‍රශ්න පත්‍රේ පුංචි නන්නේ. වේදනාවෙන් දෙන ඉතා බොහොම සූක්ෂම ප්‍රශ්න පත්‍රයක් දෙනවා කායනුපස්සනාවට වැඩිය වැඩි. ඒක බොහොම කිට්ටුයි මේ දුක්ඛ සත්‍ය සම්බන්ධව. ඒ විතරක් නෙමෙයි තමන්ගේ ප්‍රතිශක්තිය කායික මානසික රෝග නැති කිරීමේ ප්‍රතිශක්තිය, ඒ වගේම මේ සැකය පිළිබඳව ශ්‍රද්ධාව නැතිකම් පිළිබඳ ප්‍රශ්න ගොඩාක් ඇති කරන්න පුළුවන්. ඉතින් අද ලෝකේ මේ නවීන විද්‍යාව නිසා නැති වෙලා යන දේ තමයි ඉවසන ගතිය, ප්‍රතිශක්තිය, පරිපාලනය, ප්‍රමුඛතාවය වගේ දේවල් අපෙන් ගිලීලා. මොකද වේදනාව අනෝ කටයුතු කරන අනෝට අපිට මේ මුලේ නැත්තම් manussත්වයේ එහෙම නැත්තම් අපේ පරණ පිනේ ඒ තියෙන හැම එකක්ම මතුවෙන්න පටන් අර ගන්නවා. ඒක නිසා අසුචි කන ඇදගෙන ගිය සෝපාක වුණත් හෙළුවැල්ලෙන් පාර දීපු වටාචාරා වුණත් නැත්නම් හොඳටම බීමත්ව ගත කරපු සම්තති ඇමතිවරයා වුණත් ගත්තට පස්සේ මේක පිළිබඳව යැත්තෝ සාසනික වශයෙන් නෙමෙයි මානව වශයෙන් පුදුමාකාර වටින වස්තු බවට පත් වෙන නිසා හැම කෙනෙක් තුළම මේ මේ ප්‍රභවයේ තියෙන මේක හරිද වැරදිද කියන සැකේ නිසා අපි කරන්න හදන්නේ මේ ප්‍රත්‍යක්ෂ පැත්තකදීදී අර අන්වේ ඥාන අර චින්තාමය ඥානත් එක්ක අවුල් කරගෙන යන ගතිය නිසා අර අනන්තය දක්වා විහිදලා යන ඍජු පෙතට අනදර කරනවා. ඥානයේ මධිකම නිසාමත් නෙවෙයි කර්ම ශක්තිය තියෙනවා. ඒ වගේම ආහාරජ ප්‍රශ්න තියෙනවා, ඍතුජ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් බලන්න ඕනේ මේ තියෙන ප්‍රශ්න තියේදී අලුතෙන් ප්‍රශ්න දාගන්න ඕනේ. මේක දිගේ පුළුවන් තරම් ඒ උපේක්ෂාව දිහාවට ගමන් කරන පටන් අරගත්තොත් මේ ශාසනය අවුරුදු 2600ක් පරණයි කියලා කිසි බාධාවක් නැහැ. මේ අපි ඉන්දියාවේ දඹදිව නොවේ ඉන්නේ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රත්‍යක්ෂ කලහයක්ක් තියෙන නිසා කායනපසනාවේදී අරමුණකට මුණ දාලා මුණට මුණ තියාගෙන ඉන්න පුළුවන් ගතිය තිබුණා ඒක සුගත ගුණේ බරපතල ලක්ෂණයක් විදිහට කල්පනා කරගන්න ඕනේ. ඒක වැඩි කරමින් වැඩි කරමින් මෙවුවා මනින කිරණ ගතිය පැත්තකට ගිහිල්ලා මේ අදුක්කම සුඛය හරහා වැටි තියෙන මේ පෙත තීරුම් ගත්තොත් එතන ගියාට පස්සේ ඒකේ තැම්පත් ගතිය, ඒකේ වශී කිරීම, සිද්ධි කිරීම, මණ්ඩි මිදනොයි කියන එක ලොකු ධනමුතුකමකින් කරන්නේ. වෙන විදිහට කියන්න පුළුවන් එතෙන්ට එනකන් නම් යෝගාවචරයා අනිවාර්යෙන් ගුරුවරෙක් අතර තියෙනවා. මෙතෙන් ආවට පස්සේ යෝගාචර පැත්තකට ගිහිල්ලා විවේකීව දන්නවනම් මේ හරියට මේ කමඨාන සුද්ධ වුණා නම් පාඩම ගත්තනම් ප්‍රශ්න එනවා. හරියට කරදර එනවා. කරදර කොච්චරක ආවත් තමන් පුළුවන් තරම් ඒ කියන විවේකේ වැඩි කරගන්න, විශ්‍රාමයේ වැඩි කරන, හිත අවුල් කරගන්න දේවල් වෙන පුළුවන් තරම් අයින් වෙලා කටයුතු කරන්න පටන් අරගත්තොත් යෝගාචරය තනියෙන් භාවනා කරන්න, කමඨාචාරිවරයෙක් නැතුව භාවනා කරන්න, එහෙම නැත්නම් තවදුරටත් බණ නහා කටයුතු කරන්න හොඳ සුදුසුකමක් ලබනවා. මේ ප්‍රශ්න ඇති කිරීමෙන්මයි Taman දාස භාවයටපත් කරන්නේ. ඒකෙන්මයි තමන් අනේ මෙයා නැතුනොත් මම කොහොමද කරන්නේ අරක නැත්තම් මෙහෙමද කරන්නේ කියලා අර ඇති වෙච්ච අර ප්‍රතිශක්තිය තමා විහිම්ම නාස්ති කරගන්න. දෙවඩ මතක තියාගන්න ප්‍රශ්න තියෙනවා උත්තර තියෙනවා. ඒ නාවිකයන් පුරුදු කරන තැනකට ගිහිල්ලා කැප්ටන් නැවවලු ඒ නාවිකයාගෙන් උතුරු දිශාවෙන් මේ නැංගු මේ සුලිසුලඟක් කරනවා මොකද කරන්නේ දකුණු දිශාවට නැංගුරමක් දානවා. ඊට පස්සේ කල දකුණු දිශාවෙන් ආව උතුරු දිශාවට දානවා. දැන් නැගෙනහිර දිශාවට බටහිර දානවා. බටහිරෙන් ආවොත් නැගිනේට දානවා. ඉතින් කොහොම කොහොදයක් ඔච්චර නැංගුරන් ක්ලයිසර් සුළුසුලම් ගන්න තැනින්ම තමයි කිව්වල නැංගුරන් ගන්න. හැම ප්‍රශ්නයක්ම ඔච්චර ලේසි නම් ඔය හැම ප්‍රශ්නෙම උත්තරයක් දෙන්න. නැවේ තියෙන නැංගුරන් දෙකක් වෙන්න ඇති. නමුත් මේ අහන ප්‍රශ්න වල හැටි වෙන මොනවද කියන්නේ? ඒ වගේම මේ පොලිසියේ ඉන්න ලොක්කෙක් දිනු කරන්න කරනවා. උසස් වීමක් දෙන්න ඉතින් බොහොම සුළු ඉන්ටර්විව්ස් එකක් කරන වෙලාවේදී වැරණකට ගෙනියලා මේ සඳුරුතලාවේ ඉඳන් ලොක්ක ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහන ඉතින් ක්‍රාස් කල වාහනයක් ගියාලු. ඒකවල මේ වාහනේ දැක්කද කියලා. දැක්කයි කියලා. නම්බරේ මොකක්ද කියලා. ඉරිසිකල දාන්න තමුසෙට නැහැ නේ කිසිම නිරීක්ෂණ ෂර් දැක්කද කියලා. නම්බරේ මොකක්ද කියලා දන්නේ නැහැ කියලා. ආ එහෙම තමයි. ඉවරයි. මේ වෙලාවේදී මේ මනුස්සයාට මේ ප්‍රශ්නට මුහුණ දෙනවා මිසක්කා අයියෝ මගේ ඉන්ටර්විව් එක ඉවරයි අයියෝ මට මේක බලා ගන්න බැරි නෝ කිව්වනම් ඒ ලකුණටයි ඉන්ටර්විව් ප්‍රොමෝෂන් එක නැතුව යන්නේ. කෙලින්ම කතා කරලා ඇහුවනම් මොනම ප්‍රශ්නයක් අයින්ස ওই යකා ආවත් මාර්යා ආවත් ආ මැෂින වරෙන් කිව්වනේ ඉවරයි. ඔය මොන මැෂින් එකක් බය වෙන්නේ. කිසිම කෙලෙසයකට බය වෙන දෙයක් නෑ Taman දන්නවා එන ඕනේ දුකක් මම විඳින්න ලෑස්ති කියලා. හැබැයි අපි කියන්න නම් යන්න එපා. මේ හැමෙන් පිට කිසිම කෙනෙක් විශ්වාස කරන්න බෑ. මම මේ කරනවා කියලා ගියාට පස්සේ මොනයක්වත් එන්නේත් නෑ. එන ඕනයක් උට නම කියලා කතා කරතයි. නිසා වේදනනුපස්සනා විදිහට ගියාට පස්සේ මම මට බැන්නට කරන්න දෙයක් නෑ. මං කියනවා ඥාන පිරිමි දෙකම ඉක්මවනවා. මං කියන වචනේ කියනවා පෞරුෂත්වේ. ජීවර පිරිමිකම කියලා මම පාවිච්චි කළා මම බැනුම් ගන්නවා. මම හොයලා පෙන්නනම් ওই දසක නිපාතේ සර්වඥාන්සේ ලස්සන සූත්‍රය දේශනා කරනවා ඔබට. ওই වචනෙම පාවිච්චි කරලා ඊට පස්සේ කවදාකවත් ස්ත්‍රී වශයෙන් ස්ත්‍රීගේ අයිතිවාසිකම් ගැන හතන් කරන්න යන්නේ නැහැ මේ මිනිස්සයා. පුරුෂයෙක් වශයෙන් පුරුෂයිති වාසිකම් හතන් කරන්න යන්නේ නැහැ. අයිතිවාසිකම් සටන් කිරීමෙම හීනමානයකටපත් වෙනවා. මනුස්සකම ගැන හතන් කරනවා. මනුස්සකම හටන් කරන්න ගියාම හැම කෙනෙක්ම සමානකමට අත් උනාට පස්සේ සර සුගත ගුණේ එමු නැත්නම් මේ සාරුවඥ ගතිය වගේ හැම දෙයකටම යෙදෙන්න පුළුවන් ගතිය එනකොට එමන්ච ඕන වෙලාවක මේ ලෝකේ යන්න ලෑස්ති. මොනම තැනක්වත් අල්ලන්නෙත් නැහැ. ඉතින් මේ මේ කියන මේ සුන්දරත්වය මේ කියන මේ ජීවිතයෙන් විඳිය හැකි ගතිය පෙන්නුවේ කිව්වේ අතපොළවේ ගහලා දේශනා කරන එකම ශාස්ත්‍රුන් වහන්සේ බුදුහාමුදුරුවෝ විතරයි. අනික සෑම කෙනා මේ ගැන කිව්වා මරණයන් මැත්තේ අසවල් බ්‍රහ්මගතතු වෙච්චාම අසවල් දේත් එක වෙච්චාම තියෙන නැත්නම් ඒ බ්‍රහ්මත්වය කියන්නේ ඕක. දේවත්වය කියන්නේ ඕක. ඊස ඊසරත්ති කියන්නේ ඕක. අහුරමදාස් කියන්නේ ඕක කියලා අහුරමදාස්ගේ ಗುಣ කදම්බේ ඊසරගේ ಗುಣ කදම්බේ බ්‍රහ්මයාගේ ಗುಣ කදම්බේ තියෙනවා ඒකෝ කියලා ගත්තා. දෙපැත්තක් නෑ දෙකක් නෑ අද්වෛතයි. ද්වෛතයට වැටෙන්නේ. මේ වේදනා දිගේ ගිහිලා අන්තිමට වැටෙන්නේ ඔය දෙකක් නැති කේවල තත්ත්වෙට. ඒ විඳින්නත් බෑ විඳින කෙනෙකුත් නෑ. ඒ නිසා මම දන්නවා පැහැදිලිව විශේෂයෙන් භාවනා කරන අත උඟ දෙනෙක් මෙතෙන් ගිහිලා තියෙනවා මුසුප්පු වෙලා පහු ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ධර්ම දේශනාව තේරුම් අරගෙන පුළුවන් තරම් අනේ தත්තට එනකොට තවත් චිත්තක්ෂණයක් ප්‍රාර්ථනා කරන්නේ නැතුව ඒ ලැබිච්ච චිත්තක්ෂණයේදී ඒකට සමාදම් වෙන්න අද ධර්ම දේශනාවත් හේතුවක් වාසනාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිට දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා